තෙරුවන් සරණයි හැමදිනාටම අද 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ 28 වෙනි ඉරිදා අද දවසේදීත් අපි සුපුරුදු පරිදි සතියේ ඉරිදා දිනන්නේ දේශන වේලාවෙන් පටන් ගන්නා ධම්මසක් ආචාර ඔකේ විවිධ රටවල් සිටින කල්යන මිත්‍රයන් ප්‍රස් කරගෙන පවත්වනවා. ඉතින් අපි මේ දිනවල දීගණිකායේ සූත්‍ර සම්බන්ධ කරගෙන සාකච්ඡා පවත්වන්නේ පසුගිය සති අන්තයේදී අපගේ ඒ දේශකයන් වහන්සේට සම්බන්ධ වෙන්න බැරි වුණා. එසේ නමුත් අපි සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡා සියල්ලම මේ වෙනකොට මම හිතන්නේ ඒ ආකයි වෙබ් අඩවියට අපි එකතු කරලා තියෙනවා. ඒක link එකක් සවුන්ඩ් කිඩ්ස් වෙබ් අඩවිය ඔසේ ලබා දීලා තියෙනවා. කැමති කට්ටියට ඒව නැවත ශ්‍රවණය කරන්නත් අවස්ථාවක් තිබෙනවා. එහෙමනම් අපි අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. ඉතම ගෞරවයෙන් සත්‍යතුමාට ආරාධනා කරනවා සත්‍යතුමානි අද දවසේදී අපිට මේ සදාගත දේශනාවෙන් බෙදක් පහදා දෙන්න සත්‍යතුමා. හරිවස්සන්. සම්මා සම්බුද්ධ සරණයි. අපි අතිශයින්ම ගෞරවයෙන් අතිශයින්ම කෘතඥතා පූර්වකව තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රුන් වහන්සේට සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට ප්‍රණිපාත කරමු වන්දනා කරමු নমස්කාර කරමු අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ දීඝනිකායේ ශීලඛණ්ඩ වගේ තියෙන සූත්‍රය සූත්‍රකි. අද සාකච්ඡාව සඳහා තියෙන්නේ කූටදන්ත සූත්‍රය. ඒ සූත්‍රයට පිවිසෙන්නට කලින් මතුවෙච්ච ගැටලු තැන් හෝ කලින් පැමිණියැත්තෝ ඒත්තු සමහර මෙතන නැතත් එත්තන්ගේ ගැටලු අහපු ප්‍රශ්න වලට පිළිතුරු මම හිතනවා ගිය සතියේ සාකච්ඡාවෙනුත් ඒවා තේරුම් බේරුම් කරගන්නට කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයන් උත්සාහ ගත්තා. එයින් විශේෂයෙන් සඳහන් කළ යුතු දේ තමයි සෝනදන්ද සූත්‍රයේ සීලය සහ ප්‍රඥාව ගැන කියන කතාව. සීල පඤ්ඤා. ඒ සීල සහ පඤ්ඤා සීල සමාධි ප්‍රඥාවෙන් වෙනස් කරගත යුතු වෙනවා ඊට හේතුව මේකේ බ්‍රාහ්මණ ඒ සම්ප්‍රදාය තුල තිබිච්ච කරුණු පහක් ගැන කතා කරන නිසා මොකද බුදුරජාණන් වහන්සේ ඒ සෝන දණ්ඩ ඒ ආණ්ඩුකාරවරයාගෙන් ඇහුවා කොයි කරුණු වලින් යුක්ත එක්කනාටද බ්‍රාහ්මණික කියන්නට පුළුවන් වෙන්නේ ඇත්ත වශයෙන්ම කියලා. මම තේරෙන බසින් කියන්නේ. එතකොට සෝනදාණ්ඩ ඒ ආණ්ඩුකාර බ්‍රාහ්මණතුමා සතුට වෙලා කිව්වා කරුණු පහකින් කියලා. එකක් එයාගේ පවුල ඒ කියන්නේ පවුල් පරම්පරාව බ්‍රාහ්මණ පරම්පරාවක් වෙන්න ඕන දෙවෙනි එක ත්‍රිවේදයේ දැනගෙන තියෙන්න ඕන. තුන්වෙනි එක ඒ වර්ණවත් බවින් ඒ බ්‍රාහ්මණය කොටහිම් වර්ණයෙන් යුක්ත වෙන්න ඕන. ඔය ආර්ය වර්ණය කියලා කියන්නේ ඒ කොටස් වලට අයිති වෙන්න ඕන. හතරවෙනි එක සීලවා හොති. ඒ කියන්නේ අවශ්‍ය ආචාරශීලී බවින් සිල් සිල්වත් කියනකොට ඒක ගන්නට එපා අප සම්ප්‍රදායේ බෞද්ධ සම්ප්‍රදාය කතා කරන දේශයලට එහෙම නෙවෙයි තුන් හතරවෙනි එක පඬිතෝ හෝති මේධාවි යා පඬිත කියන්නේ උගතෙක් නැත්තම් දැනුම් තේරුම් ඇති කෙනෙක් බුද්ධිමතෙක් වෙනවා ඒ යාගයේදී ඒ පිළිගන්න කෙනෙකු බවට පත් වෙන තරම් ගෞරවණීය ඔන්න ඔය පහෙන් එතකොට කරුණු පහෙන් එක එක අත්හැරලා එකක් අත්තලා හතරකට ඇවිල්ලා පුළුවන්ද හතරකට ඇවිල්ලා එකක් අත්තලා තුනක් ආවොත් පිළිගන්න පුළුවන්ද බ්‍රාහ්මණි කියලා තුනක් අයින් කළා දෙකක් ආවොත් පුළුවන්ද කියලා පුළුවන් කීවා ඊට පස්සේ බුදුහාමරයෝ හොඳයි හත මේ දෙකක් නැතු එකකින් පුළුවන්ද කියලා බෑ කිව්වා එහෙනම් මේ සෝන දණ්ඩ අන්දුකාර බ්‍රාහ්මණය එතකොට එතෙන්දි කිය අනිවාර්යෙන් එයා සුද්ධ සීලයෙන් ඉන්න ඕන, බුද්ධ සීලී සුඛයෙන් සීලවත් වෙන්න ඕන. ඒ බ්‍රාහ්මණ ක්‍රමයට අනුව ඊට පස්සේ ඊතන්ට සුදුසුම සහිත පඬිත් කමක් තියෙන්න ඕන. ඒකයි ප්‍රඥාව කියලා කිව්වෙ තින්දි. අර අන්තෝ ජටා බහි ජටා ප්‍රශ්නේ දේවතාවනකොට බුදුහාමර කිව්වේ සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ කියලා ප්‍රඥා සහිත එක්කෙනා සීලේ පිහිටලා කියලා ඒ ප්‍රඥාව කියන්නේ විදර්ශනා ප්‍රඥාව හෝ ත්‍රිවිද්‍යාව නෙවෙයි ඒක නිසා මේක සාමාන්‍ය නිපක ප්‍රඥාව ඒ තැනට සුසුම ප්‍රඥාව ඇතුව එතනයි මෙයා මේ මෙයා විශේෂ අවධානයක් යොමු කරේ සීල පඤ්ඤා කියලා ඒතර බුදුහාඳුරෝ ආර්ය සීල ප්‍රඥාටනකොට අර චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල වලට ඇවිල්ලා ඉන්ද්‍රිය සංවර ඊට පස්සේ අපි අර හැමතිස්සෙම කතා කරන ඥාන දර්ශන විෂයට ඇවිල්ලා ධ්‍යාන ඔස්සේ ගිහිල්ලා මේ ඒ ආර්ය මාර්ගයට පිවිසෙන හැටි කතා කරන එක ආර්ය විසුද්ධිය. ඒක හොඳට මතක තියාගන්න ඕනේ සීල සීලවතෝ පඤ්ඤා පඤ්ඤවතෝ ශීලං කියන්නේ සෝන්ලන් බ්‍රාහ්මණතුමාගේ ඒ කතාව අනුමත කිරීමක් කාර්ය මාර්ගය කියලා ගන්න එපා දැනට. ඒක නෙවෙයි. නමුත් ඒ ප්‍රඥාවන්තයරන සීලෙන්නේ සීලෙතින් වල ප්‍රඥාවෙන්නේ. ඒ කියන්නේ තෝරා බේරා ගන්න පුළුවන්කමටයි එතන ප්‍රඥා කියලා කියන්නේ. ඊළඟට ඥාන ගැන කතා කරන බොහෝම උතුම් ලෙස කල්යාණ මිත්‍ර මිතුරයන් කතා කළා. ඒ ඥාන හා සම්මා සමාධිම තමයි ඥාන කියන්නේ. නමුත් අර සුක්ඛ විපස්සක කියනවට වඩා ඔය ගෞරවනීය මහතෙරුන් වහන්සේලා ඒකට කියන සුද්ධ විපස්සක කියලා. නමුත් සමාධිමත් බව ඇවිත් තියෙන්නටම අවශ්‍යයි. ඇවිත් තියෙන්නටම අවශ්‍ය වෙනවා ඒක. මේ ඒ ඥාන කියන වචනේට තව හොඳ මේ දැනගන්ත යුතු කරුණු දෙකක් තියෙනවා මේ විශේෂණ පද දෙකක් ඇඩ්ජෙක්ටිව් දෙකක් ආහබි චේතසික ditthadhamma සුඛ විහාර කියලා. ඒ කියන්නේ ඥානානං ආහබි චේතසිකානං ditthadhamma සුඛ විහාරානං කියලා. ditthadhamma සුඛ විහාර කියන වචනේ අපි දන්න ආහබි චේතසික කියන්නේ සිත්විලි සමුදායේ ගැඹුරු තත්ත්වයන්, ඒ කියන්නේ විතක්ක ਵਿਚාර නැත්නම් මානසිකාරයේ ගැඹුරු තත්ත්වයන්ටයි සමාධිය කියලා කියන්නේ. ඒක හොඳට මතක තියෙන්න ඕන. නැත්නම් මේ සමාධිය කියනකොට මේ කල්පනාකාරී ලෝයෙන් ඈත් වෙලා මේ දිගු නිද්‍රාවකට පත්වෙච්ච කෙනෙක් වගේ කියලා හිතෙන ගතියක් එනවා හෙළ භාෂාව නිසා ඒකෙන් අයින් වෙන්නට අවශ්‍ය වෙනවා. ඔව්. ඒක ඒක දැනගන්නට හොඳ සූත්‍ර දෙකක් සමාධි සූත්‍ර දෙකක් තියෙනවා මග්ග සංයුත්තේ අටවෙනි සූත්‍ර සමාධි සූත්‍ර පළවෙනි දෙවෙනි තුන්වෙනි කියලා ඒ ටික කියවලා ටිකක් කල්පනා කරලා බලන්නට ඒ සමතේ සහ විපස්සනාවේ නැහැටි දැන් අප කතා කරන්න අවශ්‍ය වෙන්නේ කුඩලන්ත සූත්‍රය. අර කලින් සඳහන් කර තැන්වල වගේම ඒ කුටදන්ත සූත්‍රයේදී කතාව අවශ්‍යයි කියලා කියන නිසා දින්ගත් මතක් කරගමු. බුදුරජාණන් වහන්සේ මගද ජනපදයෙහි චාරිකා කරන කාලයේ කානුමත කියලා මගද බ්‍රාහ්මණ ගමක වැඩ වාසය කළා. ඒ චාරිකා කරන කාලේ බුදුරජාණන් වහන්සේ තත්ත්වසුදම් භගවා කානුමතේ විහෙරති අම්බලට්ටිකාය. අම්බලට්ටිකා කියන නගරේ නැත්තම් ගමේ මේ පළාත වාසය කළා. මේක මගද දේශේ චාරිකාවයි. අර කලින් බ්‍රාහ්මණවරු වගේම ඒ කාලේ බ්‍රාහ්මණ බලය තාම ඉහළයි කියන එක මතේ තියෙන්න උන් දැන් උනත් ඉන්දියාවේ ඒකට සා විශාල තැනක් තියෙනවා මතක් වෙන්න ඕන. කූටදාන්ත බ්‍රාහ්මණයා ඒ කානුමත කියන ගමේ නගරයේ වාසය කරන අර කලින් කීව් ඒ සෝනදණ්ඩ ආණ්ඩුකාරතුමා වගේ මේ වගේම ඒ බිම්බිසාර මහරජතුමා විසින් අනුමත කරපු ඒ නිල නිවාසයක මාලිගාවක එයා වාසය කරනවා. සියලු පහසුකම් සපල දීලා තියෙනවා. සෝනදණ්ඩ ඇත්ත වගේ නෙවෙයි මෙයා මේ යා විශාල යාග කරන කෙනෙක්. ඒ වෙනකොට එයාට කියන්න තරගිය ඇති දේවල් නෙවෙයි නමුත් කියමු කොහෙච්චන බ්‍රාහ්මණයන්ට ම පවරන් දෙපා ඒ මරණයන් කියන ඒවා අදත් කෙරෙනවා අප වෙනුනොත් කර්මාන්ත ශාලාවල මෙනකොට හරකුම් කුකුලන් එළුවන් කෝටි ගණන් මරණයටපත් වෙනවා කියලා සුපර් මාකට් එකට ප්ලාස්ටික් කොලයක තිලාවත් ඒකත් ඒ විදිහට කරනවා ඉතින්. මම මිනිස් සංගති නාමයෙන් ඒ නිසා බ්‍රාහ්ම නැත්තන්ට යාග කරපු ඇත්තන්ට දුස් කියන්ට මනසක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. කරුණාව ඇති කරගත්තාම ඇති. ඒ කුටදන්ත බ්‍රාහ්මණ ඇත්තගේ යාගයේට යාග ලං වෙලා තිබුණා ලොකු ගොනුන් 700ක් ඊට පස්සේ සාමාන්‍ය ගවයන් 700ක් ඊට පස්සේ තවත් ගවයන් 700ක් කුඩි අය ඒ වගේම එළුවන් බැටළුවන් ඔක්කොම කණුවල බැඳලා තිබුණා දැන් මේ අරන්නට ලෑස්ති කරලා මේ මේ කාලේ තාක්ෂාවේ බොහෝ තැන්වල ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ඒ පුදු පූජා වශයෙන් අපි දන්නේ නැති අනිත් රටවල්වලත් වෙනවා. එතකොට ඒ කානුමතික බ්‍රාහ්මණ ඇත්තු ගමේ ඇත්තු ඒ ගෙවල් වල හිටි බ්‍රාහ්මණ ඇත්තුට ආර ඒ ඇත්තන්ට ආරංචි වුණා. අර කලින් කියව මතක් වෙන්න ඕන. බුදුහාමුදුරු වැඩියාම ඒ පැත්තට මේ දිශාවටම ජනපදයට මේක කටින් කට යනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඇවිත් ඉන්නවා. මෙම චාරිකා කරගෙන යන ගමනේ මේ භික්ෂු පිරිසක් එක්ක 500ක් විතර භික්ෂු පිරිසක් එක්ක ඇවිත් ඉන්නවා කියලා. මා කේටි කරන්නේ අනිත් කරුණු හතර දීමත් අපි ඒක සාකච්ඡා කළා. මේ අර අජාත සත්‍ය රජතුමාගේ කතාවට ඇරෙන්නට අනිත්ව වෙනස් මේවා. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ කපිල වස්තුවෙන් නැත්නම් ශාක්‍ය ජනපදයෙන් පැවිදි වෙච්ච ඒ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ ගෞතමයන් ඇවිල්ලා ඉන්නවා. අපි කලින් කියේ අපි කතා කරන හැටි නෙවෙයි ඇත්තු ගෙවල් වල නැත්නම් කඩල් වල ළඟ ලිදවල් ළඟ ගොවිපලේ කුඹුරේ මේ ගැන කතා කරන්න. ගව ගාල් වල එහෙම. අර ශ්‍රමණ ගෞතමයන් ඇවිල්ලා ඉන්නවා. එයා මෙහිමත් අරහත්තු මෙහිම සම්්‍යක් සම්බුද්ධලු මෙහිම විද්‍යාචරණ සම්පන්නලු කියලා ඔහොම සාමාන්‍ය කතා කරන්න ඇත්තේ. ඕන කෙනෙක් দমনය කරගන්න දන්නවා මේ බොහෝ අයට උතුම්ම උතුම්ම සද්ගුරුවරයෙක් කියලා ඉන්නවා එහෙම කතා ඒත් ගිහිල්ලා ඒ වගේ අරහත්තරේ දකින්ට යනවා නම් හොඳයි කියලා ඒ ඇත්ත කතා කරා. එහෙම කතා කළා ඒ කට්ටිය අර කලින් එකේ වගේමයි සූත්‍රේ වගේමයි සංඝ සංගේ ගණී භූතා පිරිස් පිරිස් හැදලා කට්ටි කට්ටි හැදලා කණ්ඩායම් වශයෙන් මේ පැත්තට යනවා උන්වහන්සේ හමු වෙන්නේ. ඒතර කූටදාන්ත ඇත්ත මේක දැක්ක. මේක දැකලා ඇහුවා අර එයාගේ රාජ්‍ය පාලක අමාත්‍යවරයාගෙන් කවුද කොහෙද යන්නේ කියලා. එතකොට එයා ගිහලා තොරතුරු හොය බලලා කිව්වා මෙහිම සමන බවත් ගෞතමයන් වහන්සේ වැඩලා ඉන්නවා. එයා තාම ගුණ සම්පන්න කෙනෙක්ලු අරහන්ත සම්මා සම්බුද්ධ කෙනෙක්ලු ඉහළම තත්වයෙන් ඒ වැඩ වැඩ ඉන්නේ කියන කතාව මා කෙටි කරන යට කිව්වා. එතකොට කුට්ටදාන්ත ඇත්තට මෙහෙමුණා. මෙහෙම හිතුණා. දැන් යාගේ ක්‍රමයන් යාග කරන කෙනෙක්. එයා අහලා තිබුණා සමනෝ ගෝතමෝ ත්‍රිවිධං යඤ්ඤ සම්පදං සෝලස පරික්කාරං ජානාති. දැන් එතකොට අර ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ ඒ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවා. ඒ ඒ ಗುಣ ටික විතරක් නෙවෙයි මේ මේ පැතිරෙන්නේ කියනවා මෙයාගෙන් තේරුම් ගන්න ඕන අපි. ඒ උන්වහන්සේගේ දැනුම ගතා කරන එයා සම්පින්දනය කළා තමයි ಗುಣ නාමයට ආරම්භය. එයා අහලා තියෙනවා දැන් එයාගේ එයාගේ ශේෂ්ත්‍රයට ගැළපෙන જાතිය හිතන්නේ. සමනෝ ගෝතමෝ තිවින තිවිදං යඤ්ඤ සම්පදං සෝලස පරිකාරං ඥානාති. යහල තියෙන පුරාණ සම්ප්‍රදාය අනුකූල එන ත්‍රිවිධ යඥ යාග සම්ප්‍රදා සම්පත්‍යයි සෝලස පරිස්කාරයයි ඒකට අවශ්‍ය જાති දන්වා කියලා උසස් යාගයක් කරන්න. නිකෝපනාහං ඥානං මම ඒක දන්නේ නැහැ. මං ඒ මං යාග යාගයක් කරන්න සූදානම් වෙන නිසා යන්නුනාහන් සමණං ගෞතම උපසංකමිතා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට ගිහිල්ලා මේක අහුවොත් හොඳයි කියලා හිතලා එයා එයා අරත්තන්ට නතර වෙන්නට කිව්වා. ඊට පස්සේ ඒ කලින් වගේම කලින් සූත්‍රය මතකද සෝනදන් සූත්‍ර වගේම එතකොට ඒ ඇත්තු ඇවිල්ලා කල්පනා කතා කර අර ඒ ප්‍රැස්වල හිටියේ වෙන ජනපදවල බ්‍රාහ්මණෝ මේ කූටදාන්ත කියන ඒ ඉහළ පෙළේ බ්‍රාහ්මණ ඇත්තා ඒ ආචාර්යවරයා නැත්තම් පාලකයා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බලන්ට යනවා නොගියා නම් හොඳයි කියලා ඇවිල්ලා අර ඇත්තන්ට කිව්වා ඔයා උතුම් කෙනෙක් ඔයා ඉහළ පවුලක කෙනෙක් ඔයා ත්‍රිවිද්‍යාම ත්‍රිවේදේම දන්නවා ඉන්සා යන්න එපා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අවශ්‍ය නම් ඔබතුමා හම් වෙන්න පුළුවන් ඔබතුමා ඉන්වහන්සේ හම් වෙන්න යන්න එපා ඒ වගේම ඔබතුමා ඉහළ ධනවන්ත කෙනෙක් විශාල ධනස්කන්ධයක් තියෙන කෙනෙක් ඉන්සයන්ද බා. ඒ වගේ විශාල පිරිසකට ත්‍රිවේදයයි ලාක්ෂණ ශාස්ත්‍රයයි මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය කොහොම ගන්නන කෙනෙක්. ඉන්සා ඔබතුමා යන්න එපා කියලා. ඒ වගේම ඔබතුමා ඉහළම වර්ණයක් ඇති කෙනෙක් බොහොම උභාංශි ඔබතුමා උතුම් ඒ අවශ්‍ය බ්‍රාහ්මණ බුද්ධශීලී ඒ සීල්වත් වෙලා ඉන්නේ ඒ වගේම බොහොම ප්‍රියමනාපව කතා කරන කෙනෙක් කවුරුත් ගෞරව කරන කෙනෙක් සමණට ගෞතමයන් වහන්සේ වගේ ලාබාල වයස ඇති කෙනෙක් නව ආයුද්ධ කෙනෙක් නිසා යන්න එපා. ඔබතුමාට සේනි බිම්බිසාර රජතුමා විශාල විශාල විශාල කළ තියෙනවා. පොක්කර සාති බ්‍රාහ්මණයක් ගරු කළ තියෙන ඔබතුමාට යන්න එපා. එහෙම කිව්වහම අර කලින් සෝනදාණ්ඩ ඒ ආණ්ඩුකාර බ්‍රාහ්මණයත් කිව්වා වගේම මේ යාග කරන යාග සම්ප්‍රදායෙදන මේ උසස් බ්‍රාහ්මණ ඒ ආචාර්යවරයා කියනවා නැහැ නැහැ මේ මං විතර නෙවෙයි ශ්‍රමණ ගෞතමයන්ත් ඔය වගේ උසස් තත්ත්වයේ ඉඳලා තමයි ඇවිල්ලා ඉන්නේ. ශාල ඥාති සමූහයක් රජයක් අයින් කරලා ඇවිල්ලා ඉන්නේ. සාල ධන ධාන්‍ය රසක් අයින් කරලා පැවිදලා ඉන්නේ. බොහොම යෞවනයේදීමයි සම්න ගෞතමයන් වහන්සේ ඒ මාලිගාව ලක්හැලා ගියේ. අම්මා තාත්තා ඥාතීන් හිතයිසින් අඳා වැටී යන්න එපා කියලා අඳා වැටෙද්දී ඒත්තන්ගේ අකමැත්තෙන්ම තමයි ඔය අබිනිෂ්ක්‍රමණය කරලා තියෙන්නේ. ඒ වගේම ඉහළම යෞවනවත් බවක් පැහැපත් බවක් උසස් බවක් රූප රූපයේ තියෙනවා ඕනම කෙනෙක් කැමති සම්ද ගෞතමයන් වහන්සේ දකින්න. ඉහළම සිල්වත් බවක් තියෙන අපිටත් වඩා. ඒ වගේම උසස් විදියට කතා කරන දන්නවා. ඉහළම විදියට වචන පාවිච්චි කතා කරන උන්වහන්සේ. විශාල පිරිසකට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උතුම්ම උතුමාචාරිවරි. උන්වහන්සේ කීන කාමරාගු උන්වහන්සේ කාමරාගය කියනවා ගෑවිලත් සම්පූර්ණයෙන් අයින් වෙලා තින්නේ. ඒ වගේම චපල බවක් නැහැ වෙනස් විදියකට කතා කරන දේ හා කියන දේ කරන දේ දෙවිදියක් නැහැ. හැම දෙයක් උන්වහන්සේගේ සමානයි. ඒ වගේම කම්ම විපාක ගැන කතා කරනවා. ඒ වගේම යහපත් දේ කරොත් හොඳයි කියලා කෙනෙක් කවදාවත් බ්‍රාහ්මණ ප්‍රජාවට ආමන් විදියට කතා කරන්නෙත් නෑ උන්වහන්සේ. ඒ වගේම ශාස්ත්‍රීය කුලෙන් උන්වහන්සේ පැවිදිලින්. බොහෝ දෙනා රටේ පුරාම ඒ මුළු රටේ හැමතැනින් මේක එක්කෙනා උන්වහන්සේ හමු වෙන්නට එනවා මේ ධර්මය දැනගන්නට ප්‍රශ්න අසන්නට. ඒ වගේම උන්වහන්සේ අරහත් කියලා ප්‍රසිද්ධම පිළිගැනීමක් තියෙනවා සම්මා සම්බුද්ධයි කියලා පිළිගැනීමක් තියෙනවා විද්‍යාවෙන් හා චරණ ගුණයන්ගෙන් සම්පූර්ණයි කියලා පිළිගැනීමක් තියෙන ලෝකේ පුරාම උන්වහන්සේ මනාපව කතා කරන ප්‍රතිපදා විහෙලින්ම අනුගමනය කරපු කෙනෙක් කවුරුත් පිළිගන්න තියෙනවා ඒ වගේම ලෝකයේ පිළිබඳ දැනගත යුතු හැම දෙයක්ම උන්වහන්සේ දන්නවා කියලා කාගෙත් පිළිගැනීමේ තියෙනවා. ඒ වගේම කාටවත් නොදෙවෙනි පුරුස්තම්ම සාරති කෙනෙක් කියලා පිළිගැනීමක් තියෙන ඕන කෙනෙකුට මාර්ගයට යොමු කරන්න පුළුවන් අවශ්‍ය කෙනා. එයක්ම දෙවියන්ටත් මිනිසුන්ටත් උතුම් මඟ පෙන්වන්නේ තමන් අවබෝධ කරගෙන එය අනුන් ලවත් අවබෝධ කරන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා ප්‍රසිද්ධයි. ඒ වගේ මහා පුණ්‍යවන්තී කියලා ප්‍රසිද්ධයි. ඊට ඒ වගේම ඒ කුට දාන්තට කියන විද්‍යාවක් නෙවෙයි අපේ ශාස්ත්‍රයේ එන ඒ අනුරූප වෙන ද්වත්තිංස මහා පුරුෂ ලක්ෂණ. මේ මහා පුරුෂයෙකු සතුවේ තිබිය හැකි 32ක් ඉහළම ලක්ෂණයන්ගෙන් ඒ ශාරීරිය යුක්තයි කියලා පිළිගැනීමක් තියෙනවා. යෝගම් බොහොම කෙනෙකුට ආදරෙන් කතා කරනවා. බොරුවට නෙවෙයි කතා කරන්නේ. ආදරයෙන් පිළිගන්නවා. කවුරු හරි ආවහම ඉස්සෙල්ල උන්වහන්සේ කතා කළා සුදු ਵਿਚාරලා ආවේ කියලා අහන්නේ විදිහ කෙනෙක්. ඒ වගේම ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය සුද්ධ කවුරුත් ඒ හැමෝම නැත්තම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඕන කෙනෙක් උන්වහන්සේට ගෞරව කරනවා. මෙහෙම කියලා ඊට පස්සේ වෙනස් දෙයක්ත් කියනවා. දෙවියන් මේ මිනිසුන් පැහැදිලා විතරක් නෙවෙයි උන්වහන්සේ යන තැන්වල අමනුෂ්‍යෝ මිනිසයන් පීඩනයටපත් කරන්නේ කියලා. ඒක හොඳ කතාවක්. ඒ වගේම ওই ආධ්‍යාත්මික ශක්තිය එක්තරා දුරකට යනකොට එහි බලපෑම මනුෂ්‍ය ක්ෂේත්‍ර ඉක්මවා යන බව මතක තියෙන්න ඕන. නිසා තමයි අපි හුඟක් වෙලාවට කතා කරන කෙන දෙවියන්ටත් පින් දෙන්න කියලා. ඒ වගේම උන්වහන්සේ ඒ කාලේ හිටපු විශාල ආගමික නායකයන් අතර උතුම්ම උතුම්ම තත්වයට පැමිණිච්ච නායකයෙක් කියලා කාගේ අතරේ පිළිගැනීම තියෙනවා බිම්බිසාර ප්‍රසේන දික්කෝසල වගේ රජවරු පොක්කරසාති වගේ ශ්‍රස් බ්‍රාහ්මණවරු උන්වහන්සේට ගරු කරනවා උන්වහන්සේ සරණ ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා උන්වහන්සේ දැන් අපේ ගමට එළින්න නිසා අපි උන්වහන්සේ උන්වහන්සේ අපේ ආගන්තුකේ නිසා උන්වහන්සේ බලන්ට යන්න අප සුදුස්සෙක් මා සුදුස්සෙක් කියලා කිව්වා. එමෙ කියත් යක් මේ අම්බලතාව පැත්තේ විහාරට බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට ගිහිල්ලා කුටදාන්තට ඒ බුදුරජාන් වහන්සේට ගෞරව කරලා පැත්තකින් වාඩි වුණා. ඒ හානුමත බ්‍රාහ්මණ ඇත්තොත් උන්වහන්සේ සමහර අයට নমස්කාර කළා කලින් දැකලත් ඇති පැවිදීම් මත සමහර අය සතුරු සාමිච්ච කතා කළා සමහර අය නලලතර ඇඳිලි බඳලා කියන්නේ අන්ජලින් ඒ ඇඟිලි බැඳලා নমස්කාර කළ පැත්තකින් වාඩිනවා. දන ගැස්සුවේ නැහැ. නළලට දෝත් මුදුන් දීලා වාඩි වෙනවා. සමහර සද්ද සමහර සද්දන්ත කතා වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේට කුට දාන්ත බ්‍රාහ්මණ ඇත්තා කියනවා සුතම් මේතම් බොහෝ ගෝතම අපි මේක අහලා තියෙනවා මේ බව අපි අහලා තියෙනවා සමන ගෞතමයන් වහන්සේ ත්‍රිවිධං යඤ්ඤ සම්පදං සෝලස පරික්කාරං ජානාති යාගී යති ත්‍රිවිධ සම්පත්තා අවශ්‍ය කරන කරුණ 16 ඔබ වහන්සේ දන්නවායි කියලා නකෝ පනාහං ජානාමි ත්‍රිවිධං යඤ්ඤ සම්පදං සෝලස පරික්කාරං මම දන්නේ නැහැ ගෞතමයන් වහන්සේ ඒ ත්‍රිවිධ යාග සම්පදාව හෝ අවශ්‍ය කරන කරුණු 16 අපි දන්නවා. මම යාගයක් කරන්න සූදානම් වෙනවා. ඒ නිසා ඒ යාගයට අවශ්‍ය ඒ අවකරුණ ටික මට කියලා දෙන්න කියලා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ ආතේ මේ දේ ප්‍රකාශ කරන මං හොඳට යාගයට අවශ්‍ය කරුණ ටික කියලා දෙන්නම් අහගත්තා. මෙතන මෙතන තමයි විශේෂ මේ මේ කූට දන්ත සූත්‍රයේ ඇති වෙන දේ. දැන් බුදුරජාන් වහන්සේ දන්නවා එයා මොන විදිහේ යාගයක්ද කරන්න හදන්නේ කියලා. උන්වහන්සේ ගැන කතා කරේ නෑ එපා කියලා මොනවත් කතා කරන්නේ සම්ප්‍රදාය අනුව යන ඇත්තාට එහෙම කතා කරාම ඒත් එකපාරට අයින් වෙනවා. ඒ නිසා හැම නොකර උන්වහන්සේ පුරිස ධම්ම සාරතී කියන්නේ ඒකයි උන්වහන්සේ. උන්වහන්සේ මම ඒ කරුණු 16යි ඒ කරුණු 4යි 10 ඔක්කොම මම කියලා දෙන්නම්. යාගයක් කරන්න අවශ්‍ය જાති හොඳට අහුම්කම් දෙන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් කියන. බොහොම අඩු තැන්වල තමයි මේ අතීත කතා උන්වහන්සේ ගෙන්නේ අපේ ජාතක කතා කියන ඒ වගේ සූත්‍රවල සඳහන් බොහොම මේ වගේ තැන්වල. භූත පුබ්බම් බ්‍රාහ්මන බ්‍රාහ්මන ඉස්සර කාලේ මහා රාජා මහා විජිතෝ නම අහෝසි බොහෝම ධනවත් විශාල ධනස්කන්ධයකට අයිති වාසිකම් කර කියපු බොහෝම උතුම් රජ කෙනෙක් හිටියා මහා විජිත කියලා බ්‍රාහ්මණ ඒ රජතුමා බොහෝම නිහඬව කල්පනා කරන වෙලාවක යාට හිතුණා මෙහෙම හිතවිල්ලක් ආවා අධිගතකෝ විපුලා මානුෂිකා භෝගා මං මේ මිනිසෙකු විසින් ලැබිය යුතු ඉහළම සම්පත් ලබාගෙනයි දැන් ඉන්නේ. මහන්තම් පඨවි මණ්ඩලං අභිවිජය අජ්ජාවසාමි. නිසා මේ පෘථිවි මණ්ඩලයත් මම ජය අරගෙන මං රජෙක් හැටියට දැන් ඉන්නේ. වැඳෙන්නේ. යන්නෝනාහම් මහා යඤ්ඤං යජෙය්‍යං මම යාගයක් කරනවා නම් හොඳයි යම් මම අස දීඝරත්තං හිතාසුඛාය මට බොහෝ කලක් හිතසුව පිණිස පවතින දැන් ඔය සාමාන්‍ය කවුරුත් හිතන්නේ දානයක් දෙනවා නම් හොඳයි පින්කමක් කරනවා නම් හොඳයි කොහරි කාට හරි උදව්වක් කරනවා හොඳයි කියලා හිතෙන ඒ වගේ මෙයාට මෙයාට හිතුණායි මම මෙහෙම කරනවා නම් හොඳයි කියලා හිතුවා ඊට පස්සේ මම පාළි අඩු කරන්නම්. පුරোহিত බ්‍රාහ්මණයාට එයා ගිහිල්ලා කිව්වා මම මේ විදිහට නිහඬව ඉන්නකොට කල්පනාවක් ආවා. බොහෝ කලක් හිතසුව සඳහා යාගයක් කරනවා නම් හොඳයි කියලා. ඒ බ්‍රාහ්මණයාට කිව්වා. එහෙම කියපහම පුරোহিত බ්‍රාහමණ. එවං උත්තේ පුරোহিতෝ බ්‍රාහමනෝ මේ පුරোহিত බ්‍රාහමණ කියන්නේ උපදේශ උපදේශකතුමා. රාජ්‍ය උපදේශකවරයෙක් හැටියට ඉන්න එකන. එයා කිව්වා අනුශාසකවරයා කිව්වා රජතුමාට බොහෝතෝකෝ රඤ්ඤෝ මාග් ඥානපදෝ සකන්තක උපීලු. රාජතුමා ඔබතුමාගේ මේ ජනපදයේ බොහෝම මේ උපද්‍රව සහිතයි. බොහොම කටුකයි ඔබතුමාගේ සමහර ජනපද. සෞපීලෝ කලබල සහිතයි. ගාම ගාතා ගාම ගාතාපි දිස්සanti. නගර ගම විනාශ කරන්නොත් පේන්ට ඉන්නවා. දකි හමු වෙනවා. විලඳ නගර විනාශ කරනොත් ඉන්න ලොකු නගර විනාශ කරනකෝ ඉන්නවා. ඒ වගේම මම් පැහැරීම් කරන අයත් ඉන්නවා. ඒ නිසා භවංකෝ උපන රාජා ඒවන් සකන්තකේ ජනපදේ මේ කරදර සහිත මේ විප්ලවකාරී ඉංගින් පිරිච්ච ජනපද සහිත වලදී ඇත්තන්ගෙන් යාගයක් සඳහා අය බදු අය කරන්න පටන් ගත්තොත් අකිච්චකාරී අසතේන භවන් රාජා ඔබතුමා රජෙක් හැටියට හොඳ වැඩක් නෙවෙයි ඒ වෙලාවට කරන්නේ සියාවත භූත සියාවත කෝපන භූතු රණ්‍යෝ එමාස් ඒ රජතුමාට මෙහෙම හිතෙන්නේ නැද්ද අහමේතන් දසු කීලම් වදිනවා බන්දෙනවා ජානියම ගරහයව පබ්බජන සමුනිසාමි. ඇයි රජතුමාට හිතන්න බැරි මම මේ සොර කණ්ඩායම් කලබල කර නැත්තම් සම්පූර්ණයෙන් අයින් කරනවා කියලා හිතෙන්නේ නැත්තේ කියලා. එහෙම හිතුණත් ඒකේ වැඩකුත් නැහැ. ඒ ඝාතනය කළා ඒකේ වැඩක් වෙන්නේ නැහැ. අර අර පුරোহিত බ්‍රාහ්මණයන් දැන් රජතුමාට කියනවා. බදු ගන්නට ගියොත් ඒකේ වැඩක් වෙන්නේත් නැහැ. ඒ ගක් කරදර කරන නැත්තම් වදේට ලක් කරොත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද එතෙන්දි කියනවා හොඳ කතාවක් කියන එතෙන්දී ඔක්කොම මරන්නත් බෑ මරණයෙන් කවුරු හරි ඉතුරු නොත් එහෙම ඒ ඇතු ආයෙත් ඒ විප්ලවයේ විදිහටම කරන ඒ කලබල එහෙම කරනවා. කොයි කාලෙත් ඒවා එහෙම තමයි කියලා මතකෙ තියෙන්න ඕනේ. ඊළඟට හොඳ දෙයක් වෙනවා. හොඳ උපදේශයක් ඒ බ්‍රාහ්මණතුමා අරජතුමාට ආයි සපේනවා. මේ අච්චේර වැදගත්ම දේවල් නෙවෙයි අපේ ධර්ම මාර්ගයට. නමුත් මේ සූත්‍රයක් සාකච්ඡා කරනකොට අපි ගැන ඩිංගක් අවධානය යොමු කරන්න ඕනේ කියලා සමහර අය කියන නිසා අපි ගැන ඩිංගක් අවධානය යොමු කරනවා. යේතේ අපිටකෝ ඉදන් සංවිධානං ආගම්ම ඒ මාස දස්සු කීලස සම්මා සමුග්ඝාතෝ හෝති. ඒ වුණාට මේ ඇත්තන් මේ එක් හොඳ සංවිධානවත් බවකට ආවොත් ඒ දඬුවම් ටික ඒ නැත්නම් කරන කරදර ටික වලින් කරදර වලින් අයින් වෙන්න පුළුවන් වෙනවා කියලා. තේනහි භවන් රාජා ඒ භෝතෝ රාජ්‍යෝ ජනපදුස්සහන්ති ගොක්කසි ගෝරක්කේ ඒසා රජතුමා මේ ගොවිතැන් කරන ඇත්තන්ට අවශ්‍ය ඒ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය කරුණු කාරණා ලබා දෙන්න. අවශ්‍ය බීජ, එයත්න්ට අවශ්‍ය වේතන ආහාර පාන ඔක්කොම ලබා දෙන්න. "හේ භෝතෝ රඤ්ඤෝ ජනපදේ උස්සහන්ති වාණිජ්ජාය" වෙළඳාම් සඳහා ඒ ජනපදවල උස්සාර කලබලකාරී පළාත්වල ඇත්තු වෙළඳම් කරන ඇත්තු ඉන්නවනම් ඒ ඇත්තේ සම්භවන් රාජා පාබතං අනුපදේතු ඒ අත්තන්ට අවශ්‍ය මූලික විේදාන්තික සලස්සන්න. යේ භෝතෝ රාඤ්ඤෝ ජනපදේ උස්සහන්ති රාජපෝරිසේ කවුරු හරි යුද හමුදාවට බැඳෙන්නට ආරක්ෂක සේවාවලට බැඳෙන්න පුළුවන් නම් ඒ අත්තන්ටත් ඒ සම්භවන් රාජා භර්ත වේතනම් පක්කපේත. ඒ අත්තන්ට අවශ්‍ය පඩි කැම බීම සපයන්න. කවුරු හරි යේතේ මනුස්සා සකම්ම පසුතා ඒ තමන්ගේ අපි කියන්නේ self employment කියලා. ඒ තම තමන්ගේ රාජකාරී කරගෙන ඉන්නවා නම් ඒ ඇත්තෝ කවද ධනපදයටට කරත කරදර කරන්නෙත් නැහැ. මහාචරණ්‍යෝ රාසුකෝ භවිෂ්‍යති. රජතුමාටත් ලොකු ධනයක් මාලිගාවටත් ලැබෙනවා. එහෙම වුණාම කේමට්ඨිතා ජනපදා අඛණ්ඩකානුප්පීලා. මේ ජනපදයට කොට බියසක රහිතව තියෙනවා කරදර අඩුයි උසිගැන්වීම් අඩුයි නැත්නම් ඇවිලි ඇවිස්සිලි අඩු වෙනවා මනුස්සා මිනිස්සු මුදා මෝදමානා සතුටින් සොම්නසින් උරේ පුත්තානච්ඡන්ත දරුවෝ කරේ තියාගෙන නටනවා කියන්නේ සතුටින් ඉන්නවා දරුවෝ වඩාගෙන නටනවා කියන්නේ අපාරුත ගරා පඤ්ඤේ විරත්. ගෙවල් දොරවල් අගුළු නැතිව යතුරු දාන්න ඕනේ නැති ගෙවල් ඒතකොට කියන්නේ කවුරුත් හොරකම් කරන්නේ නැහැ කියන එකයි. අපාරුත ගර කියවේ එකයි. යතුරු නැති ගෙවල් දොරවල් වහන්න අගුළු දාන්න වහලා එහෙම තියන්න ඕනේ. ඒ தත්වෙන් ඒත් ඉන්නවා. ඒවම් භෞතිකෝ බ්‍රාහමන සාජා මහා බීතෝ පුරහිතස් බ්‍රාහමනස් පටිච්චුති පටිසුප්පා හොඳයි කියලා ඒ පුරෝහිත බ්‍රාහ්මණට රජතුමා අනුමත කළා ඒ කතාව අර විදියට ගොවියන්ට අවශ්‍ය බීජ සපයලා ඒ අවශ්‍ය පූර්ව එහෙම තේරෙන භාෂෙන් කියන්නේ ඒ ඒවත් සම් දුන්නා වෙලඳ වෙලඳ ඇත්තන්ට අවශ්‍ය ඒ උදව් කළා අපි කියන්නේ ණය දෙන ඒ වගේ ඒ වගේ අවශ්‍ය ಜಾති දුන්නා ඊට පස්සේ රජේ වැඩ කරන්න පුළුවන් නැත්නම් නැත්නම් ආරක්ෂක හමුදාවන්ට බැඳෙන්න පුළුවන් අයට ඒ අවශ්‍ය කලමනාකෝම් කෑම බීම වේතන දුන්නා අනිත් කවුරු හරි ඒ මුකුත් නොකර තමන්ගේ වැඩ පලක් කරගෙන ආයටත් අවශ්‍ය පහසුකම් කොම් සපයා දුන්න නිසා ඒ ඔක්කොම අර තිබිච්ච කරබල කලබල කරදර ඒ ජනපද වලින් අයින් වෙලා ගියා. එහෙම හේමුණාට පස්සේ බ්‍රාහ්මණතුමා කියන දැන් පුළුවන් ඔබතුමාට මේ විදිහට මේ ශාස්ත්‍රේවරු ඉන්න ජනපදවල අනිත් ඒ ඇත්තන්ට කතා කරලා කියන්ට මා දැන් ත්‍යාගයක් කරනවා ඒ සඳහා ඔය ඇත්තෝ මට උදව් කරන්න ඕනේ කියලා. ඉච්ඡාමහම් මහායඤ්ඤං යජිතුං අනුජානන්ති මේ භවන්තෝ මේ මමාස්ස දීගරත්තං පිතා සුඛාය. ඒ නිසා ඒකට ඒකට උදව් කරන්න දෙයි කියලා. අනුදානේ දැනගන්න ඒක දැනගන්න මම මෙහෙම දෙයක් කරනවා කියලා. ඒ ශාස්ත්‍රීය පිරිසටත් බ්‍රාහ්මණ පිරිසටත් ගහපතියන්ටත් ඒත්තෝ පණිවිඩේ දුන්නා මෙහෙම රජතුමා මෙහෙම යාගයක් කරනවා කියලා. එතකොට ඒ ශාස්ත්‍රීයවරු, බ්‍රාහ්මණවරු, ඇමති ඇමතිවරු, ගෘහපතිවරු ඒ පණිවිඩය කාටත් බෙදලා දුන්නා. එහෙම බෙදලා දුන්නා විතරක් නෙවෙයි ඒ ඇත්තෝ ඊට පස්සේ ඒ පිරිස්කත් එකතු වෙලා කිව්වා ඔබතුමා එහෙම කරනවා නම් අපි ඒවට උදව් කරන්නම් කියලා. ඒ ඒ පිරිස් හතර උදව් කරා ඒ පාලකයෝ බ්‍රාහ්මණ ගෘහපතිවරු අනිත් නීති ශාස්ත්‍රය දාන්න නැත්තු කවුරු හරි ඔක්කොම එකතුල උදව් කරනවා. ඒක තමයි අර අර ආහපු බුදුරජාන් වහන්සේ දන්නවා කීපේ ඒ යාගයක් සඳහා මූලික සුදුසුකම් ඇති බව කියන එක දැනගන්න එක තමයි බුදුහාමර ඒක කිව්වේ. ඊළඟට අත්පරික්කා මම බොහොම අඩුවෙන් මේක ගැන කතා කරන්න හොඳද? සාජා මහවිජිතු එතෙන් ඊට පස්සේ උන අර අත්පරික්කාර ගැන ඇහුවානේ. ඒ යඥ සම්පදා හතරයි සම්පදා හතරයි ඒ ඒ සම්ප්‍රදායක් තියෙනවා නම් ඒ හතර මොනවා හරි ඒකට අවශ්‍ය කාරණා හතර තමයි එයා රටේ සමතේකටපත් කරලා රටේ ඉන්න ප්‍රභූ පිරිස් බ්‍රාහ්මණ පැවිදි පක්ෂ ඊට පස්සේ වෙළඳ පිරිස් සාමාන්‍ය ජනතාව ඔය හතර ගොල්ලම ක්‍රමානුකූලව සම්බන්ධ කරගත්තා අර රජතුමා කරන යාගයේ සඳහා. ඒතර මේ යාගය අනිත්‍යවට වඩා වෙනස්. ඊට පස්සේ අර අට පරික්කාර කියන එක සෝලස පරික්කාලින් අටක් තමයි රජතුමාගේ අර ගතිගුණ අටක් ගැන කියනවා. අපි ඒක දැන් කලිනුත් කිව්වා අර රජතුමා හොඳ තත්ත්වෙන් හොඳ පවුලකින් පැවතෙන්නේ විශාල ධනයක් තියෙනවා. ඒ වගේම විශාල හමුදා භට කණ්ඩායමක් ඉන්නවා. ඒ ඇතු රජතුමා ඥාන පිළිගන්නවා. ඒ වගේම රජතුමා කාටත් උදව් කරනවා. කාටත් යහපත සලසනවා. රජතුමා බොහොම බහුශ්‍රතයි. ඒ ඇමති මණ්ඩලයේ හරි කරන කතා කරන තේරුම් ගන්න පුළුවන් අනිත්‍යයට කියලා දෙන්න පුළුවන් මේක මෙහෙමයි කරන්න ඕනේ මෙහෙම මෙහෙමයි කරන්න ඕනේ කියලා මේ අනුශාසනා කරන්න පුළුවන් ඒ කරුණ ටික කියුවා ඒ කියන්නේ ගුණාංග 8ක් ඒතොර රජතුමාගේ ඒක තමයි අවශ්‍ය අංග 8ක් එකක් තමයි ඉහළ පවුලකින් පැවතෙනවා ඊට පස්සේ ಜಾති වශයෙන් එයා ඒ සුදුසුකම් ඇති රජෙක් ඒ වගේම බොහොම ප්‍රසාදනීයයි උතුම් సౌందර්යයෙන් යුක්ත ශරීරයක් තියෙන්නේ ආරෝහ පරිණාදයක් විශාල ධනස්කන්ධයක් තියෙනවා තමන්ට බලයක් තියෙනවා ඒ බලයට අනිත් අය අනුමත කරගන්න පුළුවන්කමක් තියෙන ඒ බලේ පතුරවන්ට දන්නවා කොහොමද කියලා හමුදා බලය ඒ වගේම බොහොම අනිත්‍යයට යමක් දෙන්න කැමැති, දුප්පත්ට උදව් කරනවා, ජනවැසියන්ට උදව් කරනවා. ඒ වගේම එතුමාට බහුසෘත භාවයේ තියෙනවා. දැනුම් තේරුම් ඇතිකමක් තියෙනවා. ඒ කියන ගුණාංග වලින් සම්පූර්ණයි කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි දැන්. ඒ කරුණ අටෙන් නෙවෙයි අර කලින් කියපු මැතිය මැතිවරු බ්‍රාහ්මණවරු අනිත් ගහපති පිරිස් වෙනද පිරිස් වලින් සම්බන්ධ වෙන කරුණු හතරයි ඒ විතරකුත් නෙවෙයි අතුරු 12ක් කියුණ රජතුමාගේ ගුණ 8ක් කියුණ මේ බ්‍රාහ්මණයා ළඟත් දැන් පුරোহিত බ්‍රාහ්මණයා චතුහ පුරোহিতෝපි බ්‍රාහ්මනෝ චතුහංගේ සමානාගතු ගුණාංග හතරකින් බ්‍රාහ්මණය සමානයි අර සුනදන්ඩ සී කතාවේ ආපු ගුණ සීලවත් භවයේ ඒකේ හතරක් කියවෙන මෙත්. එයා ඉහළ එයා බ්‍රාහ්මණ පවුලකින් ඇවිල්ලා ඒ වගේම ත්‍රිවේදේ දන්නවා. මම බොහොම කෙටි කරනවා නේද? ත්‍රිවේදේ දන්නවා. මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍ර දන්නවා. උසස් සිල්වත් භවකේ ඉන්නවා. මේ උසස් සිල්වත් භව කියනකොට අපේ මේ සීල සමාධි ප්‍රඥාවට ගන්නට එපා ආචාර සීලී බවක් තියෙනවා. ශිෂ්ට සම්මත පරිසරයක හැදිච්ච වැඩිච්චකමක් තියෙන යාට. ඒ වගේ පඬිතයි වික්තයි අවශ්‍ය ප්‍රඥාව තියෙනවා. යාගයේදී ඒ මුල් දැනගන්න පුළුවන් දැනුමක් තියෙනවා. ඒ කරුණ වලින් එතුමා යුක්තයි. ඒකත් තව අවශ්‍ය ගුණාංගයක්. ඒ අවශ්‍ය කරුණ 16ක් දැන් එතකොට රජතුමාගේ ගුණාංග මේ අර හත්යේ උදව් ලැබීම හතරක් තියෙන රජතුමා ගුණ අටක් තියෙන දැන් මේ බ්‍රාහ්මණ ගුණ හතරක් තියෙන ඒ කරුණ ටික එතකොට දැන් ඒ කරුණ දැන් කවුද අපේ කූටදාන්ත බ්‍රාහ්මණතුමාට අවශ්‍ය වුණා බුදුරජාණන් වහන්සේගෙන් අවශ්‍ය කරුණ ටික දැනගන්න ඒ ටික බුදුහාඳුර දැන් එයාගෙන් ප්‍රශ්න ඇහුවාම කිව්ව මේ මහාවිද්ද කියලා රජෙක් හිටිය ඉස්සර එයාට පුරোহিত බ්‍රාහ්මණෙක් හිටියට යාගයක් කරන්න උනා. ඒ යාගය සඳහා අවශ්‍ය සුසුකම් ටික හොයලා බලන්න තියෙනවා. ඒකට එයා ඒ කරපු විදිය කිව්වා. ඒ පරිපාලනයේ නැති පළාත් තුළ තියෙන උපද්‍රව ඒ ඇත්තු දඬුවම් කරනවාට වඩා ඒ අවශ්‍ය පහසුකම් ලබා දීලා සම්මතයකටපත් කරලා රට සමුද්ද කරලා සමුර්ධමත් කරලා ඊට පස්සේ මිනිස්සු සතුටින් ඉන්න බවටපත් කරලා කියන්නේ අර දොරවල් අගුළු නැති දොරවල් තියන වගේ නැත්තම් දොරවල් ඇරලා දාලා ගියත් හුරුම් රින්ගන්නේ නැහැ කියන එක කිව්වේ සොර සතුරු බියක් නැති පළ ජනපදයක් බවට පත් කළා ඒ ගුණාංග අටකින් යුක්ත රජතුමා ගුණාංග හතරකින් යුක්ත උතුම් පූජිත බ්‍රාහ්මණයෙකුත් එකතු කරන මේ යාගයක් කරන්න හදන ඒ ටික කරුණු ටික තමයි කිව්වේ ඒක සාකච්ඡා කරන්න කියලා යමක් තියෙනවා නම් ඔයත් සාකච්ඡා කරන්න මේ කතා කරන්නාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේ කරුණු ගැන ඊට වඩා දන් කරුණු දන්නේ නැත්තු ඉන්නවා ඒත් සාකච්ඡා කරන්න. සම්මා සම්බුද්ධ තරණයි. අපි මම හිතනවා සත්‍යත්වානි ඊගා කොටසට යොමු වෙලා ඉන්පසු නැවත සාකච්ඡාවකට යොමු කියලා. ආ හොඳයි. සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. අතකෝ එතකොට දැන් අර ක්‍රම තුනක් ගැන කියන්නේ තිස්සෝ විධා ඒ ඒ මේක කරන විදි තුනක් ගැන කියනවා කරන්න පුළුවන් ක්‍රම විදි අතකෝ බ්‍රාහ්ම පුරোহিতෝ බ්‍රාහ්මනෝ එතකොට බුදුරජාන් වහන්සේ කූට දන්ත බ්‍රාහ්මණට කියනවා පරිසරය හදලා ඇවිල්ලා මේ පුරোহিত බ්‍රාහ්මණ ඒ මහා විජිත රජතුමාට ඒ යාගයක් කිරීමේදී දැන් යාගෙ කියනකොට මතක්ක තියෙන්න ඕන එක එක විදිහ යාගෙ තියෙනවා. දැන් කූට දාන්ත ඇත්තනම් සතුන් මල්ල යාගයක් තියෙන්නේ. මෙතන හිම එකක් නෙවෙයි. ඒ ඒ විදි තුන ක්‍රම තුන යාගේ විදි තුන මේ මහා විජිත රජතුමාට ඒ පුරුත බ්‍රාහ්මණ කියනවා. ශියාකෝපන බොන්තු රඤ්ඤෝ මහායඤ්ඤං ජිත්තුකාමස්ස කෝචි දෙවිප්පටිසාරෝ මෙහෙම වෙන්න පුළුවන් හොඳ හිතන්න ඕන කාලම මේ විශාල දානයක් අපේ වචනේ කරමු හොඳද අපේ වචනේ දාමු දානයි කියන එකෙන් යාගය කියන එකට හොඳද මේ විශාල දන් දීමක් කරන්න හදාන්නේ මේ ආරාමයක් ආශ්‍රමයක් හිතරම වල් ගන්න එපා. නමුත් දානයක් දෙනවා කියලා හිතන්න. මෙහෙම විපිලිසර බවක් මේක හරිද මේක වැරදි විපිලිසර වෙනවා කියන්නේ ඒකනේ මේක කොහොමද කිය හිතන ගතියක් එන්න පුළුවන්. මහා වතමේ භෝගක්ඛන්தோ විගච්ඡිස්සති. විශාල ධනයක් මේ වැඩේ කරන්න ගියොත් විශාල ධනයක් නැති වෙලා යනවා නේද කියලා විපිලිසර බවක් පසු බැස්මක් හිතේ එකලසක් නොවන ගතියක් එන්න පුළුවන් සෝභෝතාරඤ්ඤෝ විපටිසරෝණ කරණිය ඔබ පින්වත් රජතුමා විසින් ඒ විපටිසාරය නොකළ යුතුයි දෙයට මතකයේ තියෙන්න ඕන එහෙම යන යලි කවුරුන් හෝ කල්යාණ මිත්‍රෙක් මිතුරියගේ මයික්‍රොෆෝන් එක ඕන් වෙලා තියෙන පරිස්සම් වෙන්න. සෝ ඒ විපිලිසර සෝ විප්පටිසාරෝ සංඥා භෝතාරඤ්ඤා නකරණියෝ ඒ ඒ විප්පටිසාරේ ඒ ඒ විපිලිසර භව එක මේක හරිද වැරදිද මේක මගේ අතින් හොඳට කෙරෙයිද නරකද කෙරෙයිද මිසල්ලි වියදම් වෙනවා නේද කියන එක එහෙම හිතන්න එපා කියනවා අනාගතේ යන ඊළඟට සියාකෝපන බොන්තෝ බොතෝ රාඤ්ඤෝ මහායාඤ්ඤං යජමානස විශාල දානයක් පිරිනමන්ත හදනකොට යාගය කරන්න හදනකොට මෙම් විපිලිසර බවක් ඇති වෙන්න පුළුවන් මහාවත භෝගක් කන්දෝ විගච්ඡේ ඒ ඒ දන් දෙන වෙලාවෙත් ලොකු ධනයක් අයින් වෙලා නැති වෙලා යනවා නේද කියලා හිතෙන්න හොඳ නෑ කිව්වා. ඒ දානේ දිලුණාමත් මහාවතනේ භෝගක්ඛන්தோ විගතෝ කියලා විපිලිසර බවක් ඇති වෙන්න හොඳ නෑ මගේ විශාල ධනස්කන්ධයක් විශාල භෝගස්කන්ධයක් නැති වෙලා ගියා නේද කියලා හිතන්න හොඳ නෑ කියලා. ඒ මානසික ගුණාංග හතර අවශ්‍යයි. ඒක තමයි ත්‍රිවිධ ක්‍රමයේ කියලා මේ පුරුත බ්‍රාහ්මණ මහවිජිත රජතුමාට කිව්වා. එimhe විපරිසර බවක් ඇති කරගන්නට නොසුදුසුයි කියලා මේ යාගයට පෙරම ඒ රජතුමාට පුරුත බ්‍රාහ්මණ ඒ ත්‍රිවිධ ත්‍රිවිධය ගැන කියලා දුන්නා. ඊට පස්සේ ආකාර හතර. ආකාර 10. මේ බොහොම හොඳයි දෙවැත්තු ඔය තුනේ අපි කවුරුත් අනුන්ට පරිත්‍යාග කරනවා පන්සල් වලට වෙන්න පුළුවන් පොදු ඔෆනේජ් වලට ළමා නිවාස වලට නැත්නම් අඳ බිරි අඳගුළු බීට් තැන් වලට රෝහල් වලට අපි පරිත්‍යාග කරනවා ලේ දාන් දෙන වගේ જાති හරි එහෙම තියෙනවා ඒ එහෙම කරනකොට මතුවෙන සිතිවිලි වර්ග පොදු කාටත් එන්න ඉඩ තියෙනවා මේ හොඳට මතක තියෙන්න ඕන නිසා මේ මේ පූජිත බ්‍රාහ්මණ රජතුමාට කියන්නේ ඔන්න මේ සූත්‍රයේ තියෙන තවත් හොඳම ටික අර ප්‍රතිපදාවේ යනවා වගේම දානය ප්‍රතිපදාවන්නේ අපි ඊට වඩා වෙනස් විදියකට මේ ධර්ම සාකච්ඡාව කරන නිසා මායම කියෝ නේද මේ ටික හොඳම දෙයක් දැනගන්න. ඒතොර කුඩ දන්තයටතර බුදුහාමුදුරු කියනවා අත්තකෝ බ්‍රාහ්මණ බ්‍රාහ්මණේ පුරෝහිතෝ බ්‍රාහ්මනෝ ඒ ඒ පෙරවි බමුණා නැත්තම් අනුශාසක බ්‍රාහ්මණ අග්‍රානුශාසකයා බුදු මේ රජතුමාට කියනවා දසහාකාරී පටිග්ගාහකේසු විප්පටිසාරම් පටිනේ ක්‍රම 10කින් පිළිගන්නන් අතර තියෙන්න පුළුවන් විපිලිසත් විපටිසාරය නැත්තම් ඒකේ කොහොමද මේක කොහොමද කියන පසුබැස්ම මං හරිද මේක කෙරුවම හරිද කිච්චා හිතන ගතිය විපිලිසාර බව කියන එක දන්නවනේ අපි. ඒ ගතිය අයින් වෙලා අයින් කරා. ඔන්න හොඳට මතකෙ තියෙන්න ඕන. තන්දේ නැත්තො. ආගමිස්සන්ති කෝ භෝතෝ යඤ්ඤම් පානාති පාතිනෝ පි පානාති පාතා පටිවිරතා මගේ මේ යාගයේ සඳහා මගේ මන් දෙන දාණය සඳහා සතුන් ඝාතනය කරන්නොත් එනවා සතුන් ඝාතනයෙන් වැළකිච්චැත්තොත් එනවා යේ පිටත්ත පානාති පාතිනෝ තේ සංඤේව තේන කවුරු හරි පානාතිපාතය යත යෙදෙන ඇත්තෝ ඉන්නවනම් ඒකේ ඒ කට්ටියටයි අයිති වෙන්නේ. ඒ කට්ටිය ඒ කර්මී දුක විඳපුවා. ඒ දෙගොල්ලම එනවා එතකොට. යේ තත්ත පානාතිපාතා පටිවිරත. ඒ පානාතිපාතේ ප්‍රාණයන් අතිපහතනය කිරීමෙන් හෙළබසින් කියනවා ප්‍රාණඝාතය කියනකොට තේනවනේ මම වචන පාවිච්චි කරන වඩා තේරුම් ගන්නත් එක්කම මා කියලා කිව්වට සමා වෙන්න මෙතෙන්දි උත්සාහයක් කරනවා. මේ පාණාතිපාතෙන් අයින් වෙච්චත් තේ ආරම්භ යචතම් භවං සජ්ජතම් භවං මෝදතම් භවං චිත්තමේව භවං අන්තරම් පසාදේතු. මේ ඒ මගේ යාගයේ සඳහා දානයේ සඳහා ප්‍රතිග්‍රාහකයන් අතරින් පානාතිපාතී යෙදෙනැත්තොත් වෙනවා පානාතිපාතයෙන් අයින් වෙච්චැත්තොත් වෙනවා. ඒතර පානාතිපාතයේ යෙදෙනැත්තොත් ඒ කර්මයේ ඇත්තම විසින් යොදාගත්තා. මම ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. මං කරන් දානයක් දෙන ඒ පානාතිපාතයෙන් අයින් වෙලා ඉන්ට උත්සාහ කරන ඇත්තෝ අයින් වෙච්ච අත්තන්ටයි ඔබතුමාගේ මේ යාගයේ පිරිනැමෙන්නේ. ඒ පිළිබඳ යදතම් භවං සජ්ජතම් භවං ඒ පිළිබඳ පරිත්‍යාගය යොමු කරන්නේ. ඒ ඇත්තන්ටයි මේ පරිත්‍යාගය. ඔන්න හොඳ දෙයක් කියනවා. මෝදතම් භව රජතුමායගෙන සතුටු වෙන්නට ඕනේ චිත්තමේව භවං අන්තරම් පසාදේසු තමන්ගේ අභ්‍යන්තරයේ මනස අර පානාති පාතයෙන් අයින් වෙලා ඉන්න නැත්තම් ගැන හිතලා ඒ ඇත්තන්ට මම දන් දෙන්නේ කියලා සතුටු කරගන්න. ওই සංගීක දානයක් දෙනකොට මම මේ අතේ ඒක කියන්නේ ආදරෙන් සිහිපත් කරන්න මහා කාශ්‍යප හඳු සාරිපුත්ත හඳු ධම්මදින්නා වගේ උත්තමයන් උත්තමාවිය. මේ මහා ගුණ සම්පන්න භාවයේ සිහිපත් කරගෙන ඒකට දෙන්න. ඒක හොඳට මතක තියාගන්න. චිත්තමේ භං අන්තරම් පසාදේශ ඔබතුමා තමන්ගේ ඔබ තුමාගේ ඇතුළාන්තය ඇතුලේ පරිස්සමින් ප්‍රසාදේ පිරිසුදු කර ගන්න. ඊට පස්සේ කරුණු කියනවා. ඔබතුමාගේ දාණයට අනුන්ගේ දේ නොදුන් දේ ගන්නා ඇත්තෝ එnde ඉඩ තියෙනවා. ඒකෙන් අයින් වෙච්ච ඇත්තොත් එන්න පුළුවන්. ඔබතුමාගේ දාණය රජතුමාට කියන්නේ ඔබතුමාගේ දාණයට කාමේසු මිච්ඡාචාරී ඇත්තොත් එන්න පුළුවන්. ලිංගිකත්වයේ වැරදි විදිහට පරිහරණය කරන්නත් වෙන්න පුළුවන්. ඒ වගේම අයින් වෙච්ච ඇත්තොත් වෙන්න පුළුවන්. බොරු කියන ඇත්තොත් වෙන්න පුළුවන්. බොරු නොකියන ඇත්තොත් වෙන්න පුළුවන්. අනුන් ભેද කරාන්තේ කේලාම් බස් කියන ඇත්තොත් පිසුනා වාචාවේ යෙදෙන ඇත්තොත් වෙන්න පුළුවන්. පිසුනා වාචාවෙන් අයින් ඇත්තොත් එනවා. බොහොම සරපරුස වචන භාවිතා කරන ශිෂ්ට සම්පන්න නොවන වචන භාවිතා කරනත් වෙනවා. එහෙන් භාවිතා කරන ඇත්තොත් වෙනවා. නොකරන ඇත්තොත් කරන ඇත්තොත් වෙනවා. හොඳ වචන භාවිතා කරනත් පරුස වාචයෙන් අයින් වෙච්ච ඇත්තොත් සම්පප්පලාපිනෝ. ඕපාදූප කතා කරන අනවශ්‍ය දේම කතා කරන යුද්ධ කල කෝලාහලගෙන ගැනම කතා කරන රජවරු ඇමතිවරු මැතිවරු හොරු ගැනම වීරයෝ ගැනම කතා කරන ඇත්තොත් එහෙම නොකරන ඇත්තොත් වෙනවා එකෙන් අයින් වෙච්ච අභිජ්ජාලු ඇත්තොත් වෙනවා අභිජ්ජා කියන්නේ ධනයක් සහිත ඇහැ කන නාසය ශරීරය පිනවන්නට මනෝ පිනවෙන එක තමයි සල්ලි තියනවා නම් මනෝ පිනවෙනවා ඩිංගක් ඒ ඒ තත්වයෙන් අවිජ්ජාලු ලෝභය මුල් කරගෙනම අනාගත සැලසුම් හදලා වැඳෙන්න හද නැත්තොත් එනවා එක එක ක්‍රමවලට දිලිසෙන්ට හද අනවිජ්ජාලු ඇත්තොත් එනවා එහෙම අනවශ්‍ය ලෙස ඇම්බිෂස් නොවන ඇත්තු එහෙම වැඳෙන්න දිලිසෙන්න බැවලෙන්න ඕන නැති ඇතුත් එනවා කාමයේ සහිතව මේ ධනයෙන්ම බැවලෙන්න හිත නොහිතන සැලසුම් නොකර නැත්තොත් වෙනවා. ව්‍යාපන්න චිත්තාපි ආගමිස්සන්ති. ද්වේෂ සහගත මං අකමැති කොටස් නැතිව යනවා නම් හොඳයි කියලා හිතන. මං අකමැති දේ කරන ඇත්තෝ නැති වේනම් හොඳයි කියලා හිතන. මා කැමැති දේ විනාශ කරන ඇත්තෝ මා අකමැති දේ ප්‍රසිද්ධ කරන ඇත්තෝ වගේ ව්‍යාපන්න සිත් ඇති ඇත්තොත් වෙනවා. එහෙම නැති මෙස්සිත ඇත්තොත් වෙනවා කාටත් ආදරෙන් ඉන්න. අභ්‍යාපන්න චිත්තාපි ආගමිසන්ත. මිච්ඡා දිට්ඨිකාපි ආගම. මේ වගේ දානයක් ගැන අගේ කරන්න නැති උතුම් දේ සද්ගුණේ අගේ නොකර නැත්තොත් වෙනවා. කම්ම කම්ම විපාක අවජ්‍ය සමච්චල් කර නැත්තොත් වෙනවා. උතුම් ගුණ ධර්ම පුරණ ඇත්තන් මිතුරන්ට මිතුරන්ට අවඥා කර නැත්තොත් වෙනවා. එහෙම නොකර නැත්තොත්. එහෙම ඇති. ඒ තත්ත සම්මාදිට්ඨිකා දැන් ඒ ඔක්කොම 10 කියලා කියන්නේ එතකොට 10ටම එකින් එකට කීවා. ඒ සම්මා දිට්ඨික ඇත්තු වෙනවා නම් ඒ ඇත්තන් උදෙසා මේ මගේ දාණය වේවා කියලා ඒ ඇත්තන් උදෙසා මේ පරිත්‍යාගය වේවා කියලා ඔබතුමා සතුටු වෙන්න ඕන. චිත්ත මේ භං අන්තරම් පසාදේස් තමන්ගේ ඇතුළේ තියෙන සිත පහදවා ගන්නට මම මේ මගේ පරිත්‍යාගය අර අර කටට එන්න එපා කියන්න බෑ. දැන් කාටවත් දාණය දෙනවනේ. ඒ එන අයට මේක හංගන්න වෙනවා නැත්තම් එක එක පළාත් වලින් බ්‍රාහ්මණ වෙන්න පුළුවන් පැවිද්දු නොපැවිද්දු ස්ත්‍රී පුරුෂයන් ගන්න ඕන කෙනෙක් එන ඕන කෙනෙකුට දන්සලක් වගේ අපි හිතමු. එතකොට අර එන හොඳ ඇත්තන්ගේ සද්ගුණ නිසා මේ පූජාවක් වේවා කියලා පහදින්නේ කියලා. ඉමේහිකෝ බ්‍රාහ්මණ පුරෝහිතෝ බ්‍රාහ්මණෝ රඤ්ඤෝ මහවිද්‍යස්ස පුබ්බේ ව්‍යඤ්ඤා දසහිකාරේ පටිඝහ කිසි විප්පාස විප්පටිසාරං පාටිවිනිච්ච. ඒක කොහොමද මේක කොහොමද කිය හිතාන ඉන්නේ විපිලිසාර බව. මෙහෙම කළොත් හරිද මෙහෙම කළොත් හරිද මේ නරක මිනිස්සුත් වෙනවා හොඳ මිනිස්සුත් වෙනවා හොඳ පැවිද්දත් වෙනවා නරක පැවිද්දත් වෙනවා මං ආදරය කරන ඇත්තොත් වෙනවා මං ආදරය නොකරන ඇත්තොත් වෙනවා. එහෙම බෙදන්නේ නැතුව ගුණවන්ත භාවය උදෙසා මේ පූජා කරනවා කියන ওই කරුණු 10ට ගැන මේ අර පුරোহিত බ්‍රාහ්මණ රජුගේ ඒ විප්පිටිසාරය අයින් කළ දැන්. දැන් බොහෝම හොඳ දේවල් හිතලා බලන්න. හොඳද? ඊළඟට 16 ආකාරය. අතකෝ බ්‍රාහ්මණ එතකොට අර කූටදාන්ත බ්‍රාහ්මණ ඇත්තට තථාගතයන් වහන්සේ අපේ වන්දනීය වූ ගෞරවනීය ශාස්ත්‍රුන් වහන්සේ ඒ අම්බලට්ටිකාවේදී මේ කාරණේ කියලා දෙන්නේ අර අතීත කතාවක්. බ්‍රාහ්මණය, ඒ පුරোহিত බ්‍රාහ්මණය බ්‍රාහ්මණයා සංයෝ මහවිජිතස් මහායන්යන් යජමානස් විශාල පරිත්‍යාගයක් දානයක් දෙන්න සූදානම් කරගෙන ඉන්න නැත්තම් සෝලසාහාකාරී ඒ රජතුමා ගිමි ක්‍රම 16කට චිත්තං සන්දස්සේ සමාදපේ. හිත උනන්දු කරවුවා කොහොමද ඒක කෙරෙන්නේ කියලා මන මනස වැඩ කරන හිත පෙන්නවා ඒකෙන් උනන්දු කළා ඒකෙන් හිත පැහැදුවා සියාකෝපන භූතෝ රඤ්ඤෝ මහායන්යන් යජමානස්ස කෝචි දේවත්තා ඔබතුමා මේ දානෙ දෙනකොට මෙහෙම කියන ඇත්තු ඉන්න පුළුවන්. ඔන්න මේක දැනගන්න ඕන එතකොට ඔය සංවිධානයක දාන සංවිධානය කරනතු මොනවා හරි සංවිධායකව ඉන්නවා නම් හොඳ දේ සංවිධානය කරන ඇත්තු ඉන්නවා නම් මේක හොඳ ඉගෙන ගන්න දෙයක්. මේ කතා කරන්නාටද ඇතුළු. රාජාකෝ මහාවිජිතෝ මහායන්යන් යජති. මේ මහාවිජිත මහරජතුමා විශාල පරිත්‍යාගයක් දැන් කරනවා. නොචකෝ තස්ස ආමන්ත්‍රික කත්තිය අනුයුත් ආනියුත් අනේගමාචේ ජානපදාච ඒ වුණාට මේ එයාත් එක්ක අනුයුක්ත නැත ඇමති මණ්ඩලය නෙවෙයි. එයාගේ උපදේශක මණ්ඩලය නෙවෙයි. එයාගේ නගරවල නැත්තම් බිරඳ නගරවල ජනපදවල ඉන්න නිලධාරීන් නෙවෙයි මේක කරන්නේ කියලා මා තේරෙන වශයෙන් කියන්නේ. කියලා කියන්න පුළුවන්. ඒ වුණාට අතච පන භවං රාජා ඒ රූපම් මහායඤ්ඤං ජදති. ඒ වුණාට මේ රජතුමයි මේ යාගේ කරන්නේ. දානෙ දෙන්නේ. එහෙම කියන ඇත්තෝ ඉන්න පුළුවන්. ඒවම්පි භූතෝ රඤ්ඤෝ වත්තා ධම්මතෝ නත්ති. මේ විදිහටත් ඒවම්පි භූතෝ රඤ්ඤෝ වත්තා ධම්මතෝ නත්ති. මේ විදිහට ඒ රජතුමාගේ අනුයුක්ත ඇත්තන්ට උසස් පිළිවෙලක් නැහැ කියලා කියන්න ඉඩ තියෙනවා. භූතෝ පන සංඥා ආමන්ත්‍රණ අත්තිතා හත්තියා අන්යුත්තා නේගමාචේ ජානපදාට. ඒ වගේම සජිතුමාත් එගේ අනුයුක්ත පිරිස්වලට ඇමතිමැති පිරිස්වලට අනිත් නිලධාරී පිරිස්වලටත් ඒ විදිහේ සතුටු සිතක් නැහැ මේ දානයක් දානයක් දෙනවා නේද කියන අදහස ඇති. තව විදිහකට කියන්න පුළුවන්. තව ඇත්තු කියන්න පුළුවන් මෙහෙම. රජතුමාගේ පාරිජාවෙ ඉන්න ඇත්තු විතරක් නෙවෙයි ඈත පළාත්වල ඉන්න ආමන්ත්‍රිත අමච්චා පාරිසජ්ජා නේගමාචය ජානපදාත් හැමති පිරිස් ඒ රජ බාහිර ජනපදවල ඉන්න නිලධාරී පිරිස් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. රජතුමා පමණයි මේක හරියට කරන්නේ කියලා කියන්න ඉඩ තියෙනවා. ඒකත් නැති කරගන්න වෙනවා එතකොට. ඒ කැමැති ඇත්තෝ මේකට සම්බන්ධ වේවි කියන අදහස තියෙන්නට ඕන. ඔක්කොම සම්බන්ධ කරගන්නත් බෑ. මේ දාණය දෙනවාට කැමැති ඇත්තෝ සම්බන්ධ කරගන්නට ඒ ඇත්තෝ උසස් විදියට මේකට සම්බන්ධ වෙයි. උසස් විදියට සම්බන්ධ නොවන ඇත්තෝ ඒ විදිය සම්බන්ධ නොවී ඉඳී. ඒ ගැනත් මට රජතුමාට මතක් වෙන්න ඕන රජතුමා ඒක දැනගන්න ඕන මේ දානේ දෙනවා නම් ඊට පස්සේ රජතුමා ගැන කියන්න පුළුවන් රජතුමාට ඕක දානෙ දෙන්න සුදුස්සෙක් නෙවෙයි කියලා කියන්න පුළුවන් මිනිස්සු. සමහර අය කියන්න පුළුවන් එතුමා කුල પરම්පරා වාසයෙන් ওই යාගය කරන්ට සුදුස්සෙක් විශාල දානයක් දෙන්න සුදුස්සෙක් කියලා කියන්න පුළුවන්. ඒකත් මතකේ තියාගන්න. ඒ නිසා කල්තුමා දැනගන්න ඕන ඒව එකක්වත්. ඒ කියන එකකටවත් නොගින්. නොගින් තමන්ගේ අභ්‍යන්තරේ හිත පදා ගන්න. හැමතිම ඇතුවේරිය සම්බන්ධ වෙන ඇත්තොත් ඉන්න පුළුවන්. ඈත පළාත්වල ඇත්ත සම්බන්ධ වෙන ඇත්තොත් ඉන්න පුළුවන් සම්බන්ධ නොවන ඇත්තොත්. නමුත් රජතුමා කරන්න ඕන තමන්ගේ අභ්‍යන්තරේ හිත පහදවා ගන්න. සමහර අය කියන්න පුළුවන් මේක රජතුමා සුදුසුනේ රජතුමා සුදුස්සෙක් නෙවෙයි මේක කරන්න කියලා. සමහරක් වෙන්න පුළුවන් රජතුමා යාගය කරන්න අවශ්‍ය විදිහට මම ඒ ටික එච්චරම වැදගත් වෙන අර කලින් කියපු කරුණු අටක් කිව්වේ පෞල් తත්වයේ ධන తත්වයේ දැනුමේ తත්වයේ ඒ කරුණු ගැන කතා කරලා මිනිස්සු කියන්න පුළුවන් ඔයාට සුසුකම නැහැ ඔයාට දැනුමක් නැහැ ඔක් කරන්න ඔය කරගෙන ගියාට එහෙම කරන ඇත්තෝ ඉන්නවා සමහර එහෙම නොක් එහෙම එතුමාට එක් කරන්ට අවශ්‍යතාවයේ තියෙන පුළුවන්කම තියෙන ඒ පඬිතකම තියෙන උගත්කම තියෙන දැනුම් දැනුම් තේරුම් බව තියෙනවා කියලා සමහර අය හොඳ කියන්න පුළුවන් ඒ කියන්නේ සමහර අය ඒක බෙදෙනවා නරකයි කියලා සමහර අය බෙදෙනවා හොඳයි කියලා සමහර අය කියන්න පුළුවන් එතුමා දැනුගත්කම් ඇති කෙනෙක් නෙවෙයි ඒ නිසා ඒක මේක කරන්න බෑ කියලා. සමහර අය කියනවා ඒක කරන්න පුළුවන් කියලා. ඔන්න ඔය ක්‍රම 16ට අර විදිහට කරොත් හොඳයි කියලා අර පුරোহিত බ්‍රාහ්මණයා කරුණට කිව්වා. ඊට පස්සේ මම ඒක බොහොම කෙටි කළා හොඳද? බොහොම කෙටි කළා. ඊට පස්සේ කූටදාන්ත ඇත්තට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න මතක තියාගන්න ඕන කරන තස්මින්කෝ බ්‍රාහ්කෝ බ්‍රාහ්මණ යන්නේ ඒ යාගයේදී ඒ දානය සඳහා ඒ පරිත්‍යාගය සඳහා ඒ දිව්‍ය පූජාව සඳහා දේව ගාවෝ හංජින්සු එක ගවයෙක්වත් මරා දැමුවේ නැහැ. දැන් අජේලකා හංජින්සු එළුවන් බැටළුවන් මරා දැම්මේ කුක්කුට සූකරා හඤ්ඤින්සු. කුකුලන් එළුවන් මරා දැම්මේ නැහැ. නෑ විවිධා පානා සංඝාතං ආපජ්ජින්සු. නොයේ ප්‍රාණී විනාශුනේ නැහැ. න රුක්ඛා චිජ්ජින්සු යුපත්තාය. ඒ යාග කණු සඳහා ඒ හරක්ෙන් බඳින්න අවශ්‍ය තැන් සඳහා බෙලි කපන තැන්වල ඒ බඳින්ට කාණු සඳහා ගස් කැපුවේ නැහැ. නදබ්බා ලෝයින්සු පරිහිංසත්තාය හැමතැන මේ විසුරුවන්ට අර පිදුරු අතුරන වගේ අතුරන්නට කුසතන වගේ තනකොළ ගස් කපල දැම්මේ නැහැ. කුසතන කැපුවේ නැහැ. යේ පිස්සයි සුන් දාසාතිවා පෙස්සාතිවා කම්මකාරාතිවා ඒකට උදව් කරන සේවක සේවිකාවුන් හිටියානම් මෙහෙකාරෝ හිටියානම් කම්කරුවෝ හිටියානම් තේපින දණ්ඩ චද්දිතාන භය තද්දිතා ඒ කට්ටිය ඒ කට්ටියට දඬුවම් කරලා බයක් මෙහෙම නොකළොත් මෙහෙම වෙනවා කියලා දඬුවමට බයෙන් ඒ කර කෙරෙවෙන බය කරලා ඒක කෙරෙවෙන නේ අසුම්කා රුදමානා පරිකම්මානේ අකංසු මේ පුංචි පුංචි වැඩ පිළිවෙලවල් කෙරේ නැහැ. ඒකට අඬා අඬා බෑ කීකියා කෙරේ නැහැ. අතකෝ ඊච්චින් සුතයාකන්සු. කවුරු හරි සඳහා කැමැත්තක් තිබුණා නම් ඒත්තු කළා. අකමැත්තු හිටියා නම් ඒකට කෙලේ නැහැ. යේන ඉච්චින්සු නේත අකන්සු. කැමනෝ අකමැතිය හිටියා නම් උච්චා කියන වචනේ කතා කරන ඉච්ඡාව කියන්නේ කැමැත්ත කියලා. යේන ඉච්ඡන් ඉච්චින්සු කවුරුත් අකමැති වුණා නම් තේන අකංසු නැති අකංසු කට කිරීම යම් ඉච්ඡින්සු තං අකංසු තමන් කැමති දයක් තිබුණා නම් ඒක කළා න ඉච්ඡින්ස් යම් න ඉච්ඡින්සු නැතං අකංසු අකමැති දෙයක් තියෙනවා නම් අකමැති දෙය කෙලෙන සප්පිටේව සප්පිටේල නවනීත මදුපානිතේන චේ යඤ්ඤෝ නිතාර ගිතෙල් තලතෙල් ඒ වෙන්දරු දී කිරි මේ කිරි අවශ්‍ය જાති හකුරු ඒ කැඳ ඒ වගේන් තමයි යාගේ කිරි කියලා. අතකෝ බ්‍රාහමන කත්ත්‍ය ආනියුත් ආනුයන්තානේගම ඒ රජ සාජ්‍ය පාලකවරුත් අනිත් තැන්වල ඒ ඇත්තන්ගේ අනිත් ආරක්ෂක මණ්ඩල පිරිසුත් ජනපදවල ඇත්තුත් ඇමති ඇමති පිරිසුත් නගරවලයි බෙන්ද නගරවල ජනපාදවල ඉන්නේ. එක් බ්‍රාහ්මණ කුලවල ඇත්තු. ඊළඟට ගෘහපති ඇත්තු. සාමාන්‍ය මහත්තුරු පිරිස්. ඒ ඇත්තු පහූතං සාපතයන් ආදාය රාජම් මහවීතං උපසංකමිත්වා ඒ මහන්ස විශාල එක එක අවශ්‍ය ධන ධාන්‍ය රැස් කරගෙන ඇවිල්ලා රජතුමාට කිව්වා ඉදන් දේව පහූතන් සාපතෙය්‍ය මෙතන බොහෝ ධනයක් තියෙනවා ඒ දේ දේවඤ්ඤේ උද්දිස්සාබතං ඔබතුමා සඳහාමයි මේ කියන ආවේ. තන් දේවෝ පටිගන්හාතු එන් සහජතුමා මේක පිළිගන්න. අලම්බෝ මම අපිදම් පහුතං සාපතේයන් ධම්මිකේන බලිනා අபிසංකතං තංච වූ හෝතු ඊතෝච බියු අර්ථි ඊතෝ රජතුමා කියනෝ මේක මට මේකෙන් මට දැනට වැඩන්නේ මට විශාල ධනයක් තිබුණා ඒක මම මේ ජාතනයේදී මේ පරිත්‍යාගයක් කළා ඒ නිසා ඔය ඔයත්තු ගෙන අපේ කෝ කැට්ටෙන් තියාගන්නයි කියලා ඒ ඇත්ත එතනින් ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා ඒ ඇත්ත හිතුවා ඒතකොට. නැකෝ ඒතං අම්මා කම්පති රූප. මේක අපිට සුදුසු නැහැ. අපි මේ දාන දේ ධනෙ ගෙනාවේ දෙන්ටයි. ආපෝ ගෙනියන්න හොඳ නැහැ. ඒ නිසා ඒ ඇත්ත රාජාකෝ මහවිත්තු මහයඤ්ඤං යජති හන්දසමයන් අනුයාගිනෝ භෝම අපිත් එතකොට ඒ රජතුමා දන් දෙන්න වගේම අපිත් මේක වෙන තැනක දන් දෙමු. gedara giniyan අවශ්‍ය නැහැ කියලා. එතකොට එතකොට මේ පිරිස්, රජ පිරිස්, හැමති පැති පිරිස්, බ්‍රාහ්මණ පිරිස්, අනිත් ගෘහපති පිරිස් ඒ ඔක්කොම ඒ විදිහට රජතුමාට දෙන්න යමක් අරන් ආවා. රජතුමා ප්‍රතික්ෂේප කළා මාත් මේ දන් දෙනවා. ඔයත් තුවා තියාගන්න කියලා. ඒත් තුවා gedara ගිනිච්චේ නැහැ. ඊයත්තර විදේ සංවිධානයේ දන් දුන්නා. එතකොට ඒ ඒ ඇත්තොත් කව ඒ යාගයේ සඳහා ඒ දානය සඳහා හරක් මස් තිබුණේ හරකුන් නැති කරියේ නෑ එළු මස් පූජා කෙලියේ නෑ එළුම් මැරුවේ නෑ කුකුලන් එළුව උගුරම් මැරුවේ නෑ ඒව දුන්නේ නැහැ ඒ මුකුත් නෑ ඒ කියන්නේ මැරුවේ නෑ කියලා කියන්නේ ඒ මිනිසුන්ට කෑම හදන්න එතකොට. ඒ වගේම ගස් කැපුවේ නැහැ, තනකොළ කැපුවේ නැහැ. ඒ විදිහට ඒත් දන් දුන්නා. අර විදිහටම ඒ අර පිරිස අතර හතරෙත් ඒ කට්ටිය සේවකයන්ටවත් දඬුවම් කෙරේ නැහැ. ඒ කට්ටියට ගහලා බැනලා යෙදෙව්වේ නැහැ. වැඩවල කැමැති දෙයක් කරන්න ඉරිදු. ඉති චත්තාරු අනුමති පක්කා මහා රාජා මහාවීතු අට්ටංගෙයි සමන්ලාගෙන. එතකොට රජතුමා විදිහට කලින් කිපිය මේ තමන්ට කැමැති පක්ෂය ඇත්තෝ ඒවා කරන්නට කැමැති ඇත්තෝ ඒ අනුමතිය දුන්න ඇත්තෝ හතරයි ඊට පස්සේ රජතුමාගේ ගුණාංග 8යි ඊළඟට බ්‍රාහ්මණ එයා ඔක්කොමලා ඒ අවශ්‍ය ගුණාංග වලින් යුක්ත වුණා. ඒක තමයි 16 කියලා කිව්වේ මම ඒ යන්තම් ගණන් කීවා විතරක්. ඒවං උත්තේ බුදුහාමුදුරෝ ඒකට ඒ දේ විදිහට අයං උච්චති බ්‍රාහ්මණ ත්‍රිවිධා සම්පද යඤ්ඤ සම්පදා සෝලස පරික්කාර. ඔය පිළිස්තරවල් අවශ්‍ය මහා දානයක් මහා යාගයක් සඳහා අවශ්‍ය පරිස්කාරයන් 16යි සුදුසුකම් 4යි ඔය ටිකයි කියලා කිව්වා. ත්‍රි සම්පත්තිය. එතකොට මෙන්න හොඳ කතාවක් දැන් මෙතනදී ඉගෙන ගන්නට ඕන. ඒවං උත්තේ තේ බ්‍රාහ්මනා උන්නාදීනෝ උච්චා සද්දා මහා සද්දා කාංසු. ඒ බ්‍රාහ්මණයෝ දරුත පිරිසක් හිටියානේ ඒ ඇත්තෝ එතෙන්දී ගෝසාවක් කළා. ගෝසාවක් කියන උස්සන්දින් කතා කළා. අහෝ යඤ්ඤෝ අහෝ යඤ්ඤෝ සම්පදා පුදුම යාගයක් ඒක පුදුම යාග සම්පතක් කියලා කූට දන්තෝපන බ්‍රාහමනෝ තුන්නී භූතෝ නිසින්නෝ හෝති කූට දන්ත බ්‍රාහමන පොම් නිස්සත්තේ වාඩිල හිටියා අරතු යාගය ගැන කතා කළා බුදුහා කියපු යාගය කොච්චර තුන්දයක්ද කියලා කූට දන්තය ගැන කතා කළේ අතකෝතේ බ්‍රාහ්මණ කූට දන්තම් බ්‍රාහ්මණං ඒත්වෝචු. ඒත්තු කූට දන්ත බ්‍රාහ්මණයට මේ කරුණ කිව්වා. කස්මාපන භවං කූට දන්තෝ සමනස්ස ගෝතමස්ස සුභාසිතං සුභාසෝ නාපදමෝදිත. ඇයි කූට දන්ත පින්වත් කූට දන්ත බ්‍රාහ්මණ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ සුභාසිතය හොඳට කියපු දේ අනේ හොඳ කියම් කතාවක් නේද කියලා පිළිගන්නේ නැත්තේ ඇයි කියලා. න අබ් න අබ් අනුමෝදති. ඒ කියන්නේ සතුට වෙන්නේ නැත්තේ. ඒතර කුට දන්ත කියනවා මේ බ්‍රාහ්මණ පාලකයා කියනවා නාහම්බෝ සමනස්ස ගෞතමස් සුභාසිතං සුභාසිතෝ නාභනුමෝදා මං ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියපු උතුම් කාරණය ගැන නොසතුටු වෙනවා නෙවෙයි මුද්ධා පිටස්ස විපතේ යෝ සමනස්ස ගෞතමස් සුභාසිතං සුභාසුනම් නාභනුමෝදේ කවුරු හරි සරණ ගෞතමයන් කිව් හොඳ දේ හොඳ දෙයක් හැටියට පිළිගත්තේ නැත්නම් ආගේ ඔළුව පැලල යන්න පුළුවන්. දෙකඩ වෙන්න පුළුවන් කියලා. නැත්නම් ඔළුව නරක් වෙන්න පුළුවන් කියන එක වෙන්න පුළුවන්. අපිට මේ ඒවන් හොත් එතකොට ඒ කුටදාන්ත එකක් දැනගෙන ඉන්න සමන ගෞතමයන් වහන්සේ හොඳ දෙයක් කිව්වොත් හොඳ දේ පිළිගන්න ඒක මතකෙ තියෙන්න ඕන. අපිට ඔළුව මෝඩ පැත්තට අවිද්‍යාවෙන් දෙකට කැඩලා යන්න පුළුවන් හොඳ දෙයක් කියනකොට පිළිගත්තේ නැත්නම් ඒ නිසා ඒකත් මගේ තියෙන්න ඕන කතා කරන්න. අපිටකෝ අපිට මේ ඒවම් භෝති. ඒ වුණාට මට මෙහෙම හිතෙනවා. සමනෝ ගෝතමෝ න ඒවමා මේ සමන ගෞතමයන් වහන්සේ මෙහෙම කිව්වේ නැහැ. අනුමතී ධ්‍යානට. ඒවම් මේ සුතන්තිවා ඒවම් අරහති භවිතුන්තු මං මේක ඇහුවා කියලා කිව්වෙත් නෑ මෙහෙම වෙන්න සුදුසුයි කියලා කිව්වෙත් නෑ ඒ වුණාට සම්න ගෞතමයන් වහන්සේ කිව්වේ ඒවම් තදා ආසි මේ විදිහටයි එදා ඒක උනේ ඉත්තන් තදා ආසි මෙන්න මෙයයි එදා උනේ ආසිත්තේ භාසිතේ විදිහට තමයි කිව්වේ. තස්සමයි යම් හෝ එවං හෝති. ඒ නිසා පින්තුනි මට මේම හිතෙනවා. අද්දා සමනෝ ගෞතමෝ තේන සමේ රාජාවා හෝසි මහවිජිතෝ අනිවාර්යෙන් සම්න ගෞතමයන් ඒ කාලේ එක්කෝ ඒ රජතුමා විය හැකි එහෙම නැත්නම් ඒ පරිත්‍යාග කරන්ත යුදාගත් රජතුමා විය හැකි පුරෝහිතව බ්‍රාහමනෝ තස්ස යඤ්ඤස්ස ආජීතා ඒ පරිත්‍යාගයේ සුසංවිධානය කරපු ඒ පුරෝහිතේ ඒ අග්‍රාන් ශාස්ක බ්‍රාහ්මණයා වෙන්නත් ඉඩ තියෙනවා. ඒතර බුදුහාඳුර මේක කිව්වා. අභිජානාති පව බුදුහාමරට යා මේක කිව්ව බුදුහාමරට කියන කුටදත් අභිජානාති පන භවං ගෝතුමෝ ඒව රූපං යඤ්ඤං යජිත්වා යාජිත්වා කායස්ස භේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උපජ්ජිත භවජෞතුමයන් වහන්සේ ඔබ වහන්සේ ගැඹුරු දැනුමින් තේරුම් අරගෙන තිබෙනවා දන්නවාද අවබෝධය තියනවාද මේ විදිහේ උසස් වූ දානයක් පිරිනමලා ශරීරයේ මිය ගියාට පස්සේ මේ මරණය කියන සිදුවීම පස්සේ උතුම් තැනක ඉපදුනා කියලා. ඒතර බුදුහාර කියන අභිජානාමා මම බොහොම පැහැදිලිවම දන්නවා බ්‍රාහ්මණය මේ විදිහේ යාගයක් දානයක් දීලා සන් නැති වුණාට පස්සේ ශරීරය නැති වෙනවා අපි දන්නවනේ නේද අප කාගේ ශරීරය අතුරුදහන් වෙනවා ආ සුගති සුගති ලෝකෙ ඉපදුනා කියලා අහන්තේන සමේන පුරෝහිතෝ බ්‍රාහ්මණෝ හෝසි. කසේ අඤ්ඤස්ය ආජීතා. ඒ ආගේ සූදානම් කරපු ඒ පුරෝහිත බ්‍රාහ්මණ මා කියලා බුදුහාම කියනවා. ඊට මේ කතාවෙන් පස්සේ නෝ තව හොඳ හොඳ දෙයක් නිච්චදාන අනුකූල යඥා කියලා එකක්. ඒක අපිට අපි එන්න කලින් <laughs> නම් මම කතා කළා වැඩි දිගනිකාය සූත්‍ර දිගයි කියන්නේ ඒකයි කරුණාකර ඇත්තෝ මේ ගැන හොඳ හොඳ කරුණු අපිට අවශ්‍ය කරුණු තියෙනවා අර දේශපාලනික වශයෙන් වැදගත් දෙයක් වලට බහින්නේ නැතිව ඒව වෙන දවසක් කතා කරන්ට මේ ප්‍රතිග්‍රහක සම්පත්තිය හා දාන සම්පත්තිය පිළිබඳ කරපු කතා ගැන ධර්ම සාකච්ඡාවක් කරනවා හොඳයි මාත් කැමති ධම්මසන්නට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු සතිතුමනි හොඳයි අපිට මම හිතන්නේ කෙටි කාලයක් තමයි ඉතුරුලා තින්නේ කෙටි සාකච්ඡාවකට අද නැරිසික් පොමුණ කාලයක් මම කල්‍යාණ මිත්‍රෙන්ට ආයෝජනා කරනවා සතිතුමා මතක දුන් කොටස් වලින් පුළුවන් නම් අපිට සාකච්ඡාවකට ලැබෙන්න පුළුවන් කිත්කමාත්මේ ඔබතුමීට පුළුවන් එකතු වෙන්න නිර්වාණ සරණයි සතිපිටමාතුරු කල්යාණ මිත්‍ර හැම දිනාටම ප්‍රශ්නයක් නැහැ. අර සතිපිටුමා මේ අපිට පෙන්නපු විදිහට ඇත්තටම මේ තථාගතයන් වහන්සේ මේ කතාවකින් ඇත්තටම මේ විදිහට මේ ඌටදන්ත ඒ බ්‍රාහ්මණයාගේ හිත අපි දන්නවා අපි හැම දිනාගෙම හිතත් කුටදන්ත බ්‍රාහ්මණයගේ වගේ තමයි නොයෙකුත් විදිහේ දේවල් විපිලිසර දේවල් තමයි අපි නිතරම හිත තුළ දුවන්නේ අර ඒ ඒ ගතිය අඩු කරපු හැටි උන්වහන්සේට নমස්කාර වේවා හරිම ලස්සනයි බොහෝම සන්තෝෂය ආදරෙන් ආදරෙන් ආගෙන හිටියේ එතකොට සත්‍යජිතමනි මතක් වුණා අපි අර මේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියන එක උන්වහන්සේ මෙතන මේ අනුපුබ්බ සික්ඛාවට කොහොමද මේ කුටදන්ත කියන බ්‍රාහ්මණයා අරගෙන එන්නේ කියන එක වගේ මම දන්නේ මම හරියටම මේක තේරුම් ගත්තද කියන්නේ මොකද ටිකක් අර වැඩිපුර කතා ශෛලියෙන් අපි කතා කරපු නිසා ඒ ඒ ඒකත් එක්ක හිතුණා මේ විදිහට මේ ක්‍රමක්‍රමයෙන් අරගෙන ආව පියවරවල් ටික දැක්කහම අර සාමාන්‍ය කතාවක් කියනවනේ හංසයට පුළුවන් කියලා කිරිවල කිරි වතුර එකට තියෙනකොට කිරි විතරක් බේරගන්න අන්න එවැනි තත්ත්වයක මනසක්පත් කරගන්න පුළුවන් හැටි. ඒක තමයි හිතට ආවේ. මොකද උන්වහන්සේගේ දේශනාවල අපි හොඳටම තේරුම් ගත්තපු දේ මේ අර අධිවේගී මාර්ගයේ විදියට සතිපට්ඨානයට ඇතුළු වෙන තැන. නමුත් ඊට ඉස්සර වෙලා කොයිතරම් අතුරු පාරවල් වල අපිට එන්න වෙනවද එක එක මනසවල් වල විදියට කියන එක තමයි තේරුනේ. ඒ අනුව මේ මේ බ්‍රාහ්මණයත් මේ යාග හෝම කරන ඒ ඇයි ඒව තුලින්ම තථාගතයන් වහන්සේ බොහොම ලස්සනට ඒක පැහැදිලි කරලා ඒවට අවමන් කරන්නේ නැතුව ඒ දේවල් එක්ක ඒක දාණයට අරගෙන දානයත් එක්ක සංසන්දනය කරලා දානය දෙන අය දානය ලබන අය අතර වෙනස බොහෝම ලස්සනට පෙන්눔 කරලා ඒ මනසක් ගෙනාපු ගමන ගැන ලොකු සතුටක් ඇති වුණා. ඒක තමයි දලවත මහත්මයා එකතු කරන්න කැමති තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අන්දයි මම සේන මහත්මයා ඔබතුමාට ප්‍රශ්නයක් ඉදිරියම කරන්න මම සාකච්ඡාවට ගන්න හිතුව කොටසක් දැන් මෙතෙන්දී ඒ කුඩදන්ත සමන් කුඩදන්ත නෙමෙයි ඉස්සර කතාවේදී කිව්ව විදිහට ඒ රජතුමා ඒ දාණය දුන්නට පසුව අනික් පිරිස් ඇවිල්ලා ඒ තමන්ගේ ධනය පූජා කිරීමට සූදානම් වෙනවා. එතකොට ඒ රජතුමා කියලා මම මගේ තිබුණ ධනෙකින් තමයි දානයක් දුන්නා. ඔබේ ඒ කෙනාපු ඒ දානය ඔබම තබා ගන්නවා කියලා කියනවනේ. ඒ ඒ කාරණාවත් ඒ වගේම ඊට පස්ව ඒ පිරිස ගිහිල්ලා අපිත් ඒ ආකාරයටම දන් දෙනවා කියලා හිතපු කොටස ගැනත් පොඩක් සාකච්ඡා කරමු කියලා හිතුණා. සමාජලාට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි දන් දෙනකොට අපිට තව තව ලැබෙනවා කියලා ඒ ලැබෙන දේ ඒක සමාම පවත්වන තත්ත්වයක් සාමාන්‍ය ජනතාවට පවතිනවනේ දැන් මෙතෙන්දී නිසා ලැබෙන දේ එපා කියලා කිව්වා වගේ තමයි මම තේරුම් ගත්තේ. ඉතින් ඒ ඒ රජතුමා විසින් ඒ නැවතගේ කච්චි ගෙනාව දෙ එපා කීම කාරණාවත් ඒයි ඒව දානයක් විදිහටම යොදා ගැනීමක් පිළිබඳ පොඩ්ඩක් කතා කරමු සේනමාත්ම. තිරුවන් සරණයි ඔව් මේ කතාව ඉතාම වැදගත් විදිහට මට පෙනුනේ මොකද මගේ බුදුහාමුදුරුවන් විජිත රාජකීය රජතුමා ගැන කතාව කරද්දී මට මතකයට ආවේ අර සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා කියන ගාතාවයි. ඉතින් එතෙන්දී මුලදී අර දේවල් අයින් කරලා ඒ කියන්නේ අකුසල කර්ම අයින් කරලා හරියට ඒක උදාහරණයක් ඇටියට ජනපදවල තියෙන ස්වරමරකම් අයින් කරලා සුද්ධ කරලා ඊට පස්සේ කුසල ධර්ම ඇති කරන වගේ ඒ වෙලද ගම්වලට උදව් කරලා ඒ විදිහට කරලා පටන් ගන්නගෙන ඊට පස්සේ දානයේදී ඒ දානය උපරිම තත්යකට එනකොට තමයි ඒ ඒ විජිත රාජ රාජ්‍යරුවන්ට අනිත් එයාගේ ඇමතිගොල්ලෝ ඒ රටවැසියෝ ඇවිල්ලා දෙන්න පටන් ගත්තේ ඒ දේවල් එතකොට මෙතෙන්දි මට තේරෙන්නේ ඒ රජතුමාගේ සිත නික්ලේශී සිතක් හැටියට පත් වෙලා ඒ නික්ලේශී සිත අනිත්‍යයට බෝ වුණා කියලා. ඒ කියන්නේ මේ අනිත්‍යයට ආවේ රජතුමාට දෙන්නයි. රජතුමාගේ අද දහස තිබුණේ සියලු දෙනාටම කියන්නේ හොරකම් කරන ඇයට හොරකම් නොකරන ඇයට මුසාවාද කියන ඇයට නොකියන ඇයට හැමෝටම දෙන්න. ඒ කියන්නේ ඒක සර්ව සාධාරණ දීමක්. දානයක් හැටියට හැටියට එම තේරුණේ. ඉතින් මෙතෙන්දී ඒක අනිත්‍යයටත් වෙලා ඒ ඒ ඒ හොඳ සිත අනිත්‍යයටත් බොහුණයි කියන එකයි මට නම් තේරුම් ගත්තේ යමක් යමක් දුන්නාම අපිට ලැබෙනවයි කියන එක නම් මම පිළිගන්නේ නැහැ මොකද ඔක පිළිගන්න හේතුවක් තියෙනවානේ මොකද හේතු ප්‍රත්‍ය විදිහටයි මේක සිද්ධ වෙන්නේ ඉතින් නමුත් යමක් දීමේදී සිත පිරිසුදු වෙනවා ඒ සිත පිරිසුදු වෙන බව නම් අනිවාර්යයි. ඒක බුදුහාමුදුරන්ගේ දේශනාවලෙත් තියෙනවා. ඉතින් මේ පිරිසිදු සිතේ තියෙන බලය නිසා අනිත් අනිත් රටවැසියන්ගේ සිතුත් පිරිසුදු වුණා. ඒ ඇටත් දන් දෙන්න මේ ඒ අනිත් කියන්නේ මේ දෙකෙන් තොරව හැමෝටම දන් දෙන්න තරම් සිතක් පිරිසුදු කරන් තරම් ඒ <laughs> රජුරුවන්ගේ පිරිසුදු සිත උපකාරුණයි කියන එකයි මම තේරුම් ගත්තේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි සෙනවාද බොහොම පිං. සත්‍යත්වනේ ඒ පිළිබඳව සත්‍යත්වයට ප්‍රේමක් ප්‍රකාශ පුළුවන්ද? විශේෂ කියන්න දෙයක් නැහැ. එතෙන්දී මේ ඉපුරුහිත බ්‍රාහ්මණ තමයි අවශ්‍ය අනුශාසනා කෙලේ මේ විදිහට කෙරෙන්න ඕන මේ විදිහට කෙරෙන්න ඕනේ කියලා ඒ හොඳ ඒ හොඳ බෝ උනේ ඒ රජතුමාගේ හොඳ ගතිය නිසා. ඒක ඒක හොඳ කතාවක් එතකොට හොඳ බෝ වෙනවා. ඒ නිසා ඕනම තැනක මූලිකයා හොඳ වෙනවා නම් ඒ අනුගත වෙන්න අනිත්‍යයි කැමැත්තක් ඇති වෙනවා. ඕනම තැනක එහෙම ධර්ම කතාවක් කරනකොට උනත් මේ කරුණ කියාදීමකුණත් ඒකත් මූලිකයා ඒ මාර්ගයට අවතීර්ණ වෙන්නට ඕන. ඒතකොට තමයි අනිත්‍යයත් අවතීර්ණයි. මෙතෙන් දෙතුනේ රජතුමා යාගය කරන්න කැමති වුනහම බ්‍රාහ්මණ ඒ පුරোহিত බ්‍රාහ්මණ එතකොට ඒ කාලේ හැටියට සම්තු බෝධිසත්ත්ව යත්තකියා මෙහෙමයි කෙරෙන්න ඕනේ. ඒක කරන්න ඕන මේ විදියයි. ඒතකොට එතුමාගේ හිත හොඳ නිසාත් අර කලින් ජනපදවල යුද්ධ වලින් ඒ කටේ දිනන්නේ නැත්te ගුණයෙන් යුත් දෙනපු නිසා එක් උතු ඒ දේශ උතුරයි දකුණයි බටහිරයි දගින හැම් පලාතේකම ඒ විදිහට ඇත්තෝ දම් පිරිනමවා කියන එක තමයි කිව්වේ. ඉතින් ඒක ඒක හොඳ මතක් කර දීමක් සම්මා සම්බුදු සරණයි. සමා වෙන්න මේක බොහෝ කලක් ගත්තා. බොහෝ වෙනවා. දතරවන් සම්සතිත්වානේ මම නැවතත් ප්‍රශ්නයක් යොමු කරන්නම් කල්ලාණ මිතුරෙකුට සාකච්ඡා කරගන්න පුළුවන් කාරණා කතා කරන්න. ඔව් පන්සිල්වාගේ මම ඔබතුමාට යොමු වෙනනම් මට අහන්න ඉතන දැන් මේ මේ කුට කුටදන්ත මේ එයා කිසියම් යාගයක් දෙන්න සූදානම් කර එක දෙන කෙනෙක් එයා කජාග දෙන කෙනෙක් සත්තු මරලා ඉතින් එයා ඒ පිළිබඳව කිසියම් උපදෙසක් ගන්න නේ මේ පැමිණි එතකොට එයා ට දැන් වෙනත් ආකාරයකට තමයි මේ සතකදන් වාසි මේ කාරණාව කියන්නේ. ඉතින් එයා මේක පිළිගන්න මට්ටමකට පත් වෙනවා නම් පත් වෙනවා. එතකොට නමුත් එයා දැන් සමහර දැන් මම ගියා නම් එතෙන්ට මම මේ වගේ දෙයක් කරන්න ඉදාගෙන දැන් මේක මම කරන්න හදන දේටම එපා කියන දේ වගේ නෙමෙයි කියවෙන්නේ අන්තිමට ඒකම ප්‍රතික්ෂේප කිරීමක් නේ ඒකෝට මට මම හිතයි මම ආවයි ආපේ අහන්නාව එකක් මේ වෙන දෙයක් ගැන කියන්නේ කියලා මේ ඒක ප්‍රතික්ෂේප කරයි මම නම් ඒතර මේ මගේ කුඩු දන්තකේ තියෙන එන්නකොටම තිබිච්ච නෝනේ වෙනස මොකද්ද පස්මිසි මහත්තයා මට හිතෙනවා මේ එනකොටම මේ పూර්ව වශයෙන්ම තියෙන මේ කිසියම් වෙනස්භාවයක් තියෙනවද කියලා. මගේ ප්‍රශ්න තේරුමක් ගන්න නැහැ පරිසුලහන්. තෙරුවන් සරණයි දලොත් මාත්මයා සමා වෙන්න මම මේ මුල් කොටස මට මෙතන අහගෙන ඉන්න හම්බුනේ නෑ. ඒකින්ද සමා වෙන්න කියලා කියනවා මට ඒකට හරියටම උත්තරයක් දෙන්න පැහැදිලිව බැරි නිසා. හොඳයි. කා කාටද කවුරුත් වෙන කෙනෙක් ඉදිරිපත්නේ මගේ ප්‍රශ්නේ තේරුණා නේද? දෙලුක් මහත්මයාට පුළුවන් දෙක දෙන්න. ආ තේරුවන් සරණයි සත්‍යජිතුමනි තේරුවන් සරණයි හැමදාටම මට මට නම් කතාව තේරිච්ච විදිහට සත්‍යජිතමා විස්තර කර විදිහට එතනදී අර කරුණු 16 සහ 4 ආදී ඒ කූටදත්ත ඒ බ්‍රාහ්මණ එතුම එයා තමයි ඇහුවේ තථාගතයන් වහන්සේගෙන්. ඒ කියන්නේ ඒක සමාජලාවට ඒ තිබිච්ච දැනුමක් වෙන්නේ නැති කාලේ කොහොම හරි යන බැන හිටපු. ඉතින් ඒක එයා තමයි තථාගතයන් වහන්සේගෙන් ඇහුවේ මොකද්ද මේ මොනවද මේ කරුණු කියලා. එහෙම නැතුව තථාගතයන් වහන්සේ කෙලින්ම මේ දැන් අපට මේක කතාව කියනකොට හිතුණ දැන් අපිට අපි කවුරු හරි මම උත්තර දෙනවා නම් සමහරවිට අනේ මොන මේ පිස්සු වැරද්ද කියලා ඒ වගේ පටන් ගන්න මේ ඕවා කරන්න. එහෙමනේ තථාගතයන් වහන්සේලා උත්තර දෙන්නේ නැහැ. දුන්නේ නැහැ නේද තථාගතයන් වහන්සේ ඒතනකින් ඇහුවා. ඒ ඒ ඒ මොනවාද කියලා ඊට පස්සේ තථාගතයන් වහන්සේ ඒකටත් ඒ පිළිවෙලින් අර අපිට කලින් චිත්‍ර මහත්මිය කිව්වා වගේ ඒ බොහොම පිළිවෙලින් ඒක විස්තර කර දුන්නා ඒ අදාළ වෙන ආකාරය. ඉතින් ඒකයි මම මට තේරෙන දලුවත් මහත්මයා තෙරුවන් සරණයි. දැන් සත්‍යතුමානි කාලයකින් සලකලා මම සත්‍යතුමානි වෙන්න සත්‍යතුමානි මේ දැන් ඔය සෝනදන් බ්‍රාහ්මණය ගැන කතා කරන අවස්ථාවේදීත් මේ අවස්ථාවේදීත් මට හිතුණා මේ පිරිස් තුල මේ අනුමතග්ග සංසාරයක් පැමිණෙන අය නිසාවෙන් මේ තථාගතයන් වහන්සේ ඒ ගඟට ගිහිල්ලා මේ කතා කරන තරම් පුණ්‍යවන්ත වෙච්ච අය තුළ මේ ඒ කිසියම් ආකාරයේ ගුණාංගයක් තිබෙනවද මේ අපිට වඩාද මට අපි දැන් යම් කිසි කෙනෙක් ගාවට තමන් යමක් කරන්න යනකොට ඒ දිට්ඨියත් එක්කනේ දැඩුව යන්නේ ඒකෙන් ගලව ගන්න හරි අමාරු වෙන පැත්තකට සම්පූර්ණයෙන්ම යොමු වෙන්න දැන් මෙතෙන්දී මේ විදිහට මේ කෙලිම යූටර්න් ගහILLක් සිද්ධ වෙන්න මේ තුල මේ පූර්ව ගුණාංග ප්‍රවතිමක් ගැන තමයි මට මේ දැනගන්න ඕන උනේ සත්‍යත්වානේ. ඒ පිළිබඳ පුතුවක් අපිට කියන්න. ඒක එහෙම වෙන්න ඕනේ ඇත්තෝ දැන් ඒ සමාජ මට්ටමේ හැටියටත් උතුම් එකට සමාජ මට්ටමේ ඉහළ තලවල ඉන්නේ නැත්තු ඔයාගෙන කතා කරන්නේ නැත්තු මේ සිත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගැන දන්න බව තේරෙනවානේ. දැන් අනිත් ඇවිල්ලා යන්න එපා කියනකොට ඔබතුමා මෙහෙම මෙහෙම ඔබතුමා වටින්නේ නැහැ එතෙන්ට යන්න ඔබතුමා උසස් කෙනෙක් කිව්වහම ඒ කවුරුත් කියන වෙන පැත්තක් තියෙනවා. නෑ නෑ සමන ගෞතමයන් වහන්සේ මෙහෙමයි කියලා. ඒ කියනකොට පටන් ගන්නෙම පෞල් තත්වෙන්නේ. ඒකෙන් කියලා ඒ ශාර රජයක් දාලා ආවේ යෞවනයේදී ආවේ වගේ ඊට පස්සේ කතා බහක් කිරීමේ තියෙන වැදගත්කම ඒව පොදු ගුණාංග හැටියට පැතිරෙදවල තියෙනවා අප කතා කරන අර ඉතිපිසෝ භගවා අරහං ඒව වුණත් ඒත් කතා කරන විදිහක් තියෙනවා ඊටත් වඩා වැදගත් දෙයක් වෙන්න පුළුවන් සමහරට මා හිතන හැටියට මේ ඇත්තු දන්නවා තථාගතයන් වහන්සේ උතුම් ලෙස කතා කරනවා කවදාවත් ඒ වගේම කර්මවාදී කිරියවාදී මේ බ්‍රාහ්මණ පිරිසට අවමන් කරන්නේ නැහැ කියලා. බුදුහාමුදුරුවෝ පිරිසක් එක කට්ටියක් කර බෙදන්නේ ඒ දැන් ඒ බෙදිල්ල තියෙන අපි පොදු පොදුත්වය දාලා කියනවා. නමුත් බුදුහාරු දන්නවා දැන් කාශ්‍යප වගේ මොග්ගල්ලාන සාරිපුත්ත වගේ මහා කච්චාන වගේ ඒතු බ්‍රාහ්මණ වංශිකය. වූ තථාගතයන් වහන්සේගේ ශාසනයේ විශාල යහපතක් ගත්තා වගේම ඒත් විශාල උදව්වක් කළා තියෙනවා. ධර්ම කාරණෝද මහා කච්චානහන්දුරු මහා මොග්ගල්ලානහන්දුරු සාරිපුත්තයන් වහන්සේ එතු බ්‍රාහ්මණ. ඒ වගේම දැන් කච්චාන වගේ ඇත්ත අනිත් ඒ ධම්මදින්න වගේ ඇත්තෝ ඒක වෙන වෙන කට්ටියක්. නවතර ඒ කවුරුත් දැනගෙන ඉඳලා තියෙනවා. ඒ ඒ උපතින් වෙන ආගමකට බැඳුනට මොකද ඒක දන්නෝ. දැන් පොක්කර සාති වගේ කෙනෙක් නම් සම්පූර්ණ ධර්මයේ තේරුම් ගත්තා. සෝන දණ්ඩ ඇත්තාට මා මේ කතා කරන්නගේ මතය ගණන් ගන්න මේ පානම දේශපාලන බලයට ගිජු විකම හින්දා තමයි අර ගෞරව කරන්න උනත් ගෞරවේ වුණා නමුත් කිව්වේ මම මෙහෙම කරොත් ගෞරව කරනවා මෙහෙම කරොත් ගෞරව කරනවා කියලා. ඒ අර හිත බාධා කරන. හිත බාධා කරන තැන් තියෙන නමුත් ඒ ඇත්ත උනත් දැනගෙන හිටියා. ඒ නිසා මේ අප හිතන්න හොඳ නැහැ සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ අයට විතරයි කොකේෂන්ස්ලාට බෑ එහෙම හිතෙන්න හොඳ නෑ අපිට. තායිලන්තයට බෑනේ. එහෙම හිතන අය ඉන්නවා. මේ ධර්ම සාකච්ඡාවට එන්නම ඕනේ. අපි හිතන මේ මගෙන් කතා අහන මේ සත්‍ය අවබෝධයේ සවන් සිස්සීම අර භික්ෂුන් වහන්සේම ගියොත් විතරයි ඒ මට තේරෙන හැටි. මා ටියුන් අප් වෙන හැටි. ඒ මගේ ෆ්‍රීකවන්සි තියෙන හැටි. මගේ සැටලයිට් එක කොච්චර පලාතක්ද බෙදන්නේ මොන මොන සිග්නල්ද ගන්න කියලා දැනගන්නවා. ඒ වගේ. ඒස හැමතිස්සෙම ඒක තේරුම් ගන්න ඕන. විශේෂයෙන් මෙතෙන් දර දාන දෙනකොට උනත් ඒකයි. එයා කාටත් දාන දෙනවා. අර ගුණවන්ත භාවය දිසා පැහැදෙනවා. එතම අර සමහරට දානයේදී අර පූජා බුද්ධියෙන් දෙන දාන කියලා කියන්නේ ඒකේ වැදගත්කමක් වෙනවා. මේ දාණයෙන් ගුණවන්ත භාවය ලෝකේ සුරකේවා කියන අදහසින් දන් දෙන්න කියලා. එතකොට ඒ ගුණවන්ත බවට ගුණවන්ත බව ඇදීල්ලක් තියෙනවා. දැන් සාරිපුත්යන් වහන්සේට කැමතුනේ ප්‍රඥාවන්තයත් වගේ. ආනන්දහාන්ට කැමතුනේ බහුසුතත් වගේ. සාවුලාන්ට කැමතුනේ කීකරු ඇත්තුවයි. ඒ වගේ ඇදිල්ලක් තියෙනවා. ඉතින් තථාගතයන් වහන්සේගේ සුද්ධ භාවය විද්‍යා සහ චරණ සම්පන්න භාවයට ඇඳුම් කරනවා. කවුරුත්. එහෙම ගතියක් තියෙන බව පේනවා. උතුම් අයට ඒක තියෙන මොකද ඇත්තොත් අර කිව්වා වගේ ඉතින් විශාල කුසල ශක්තියකින් මේ தත්ත්වයට ඇවිල්ලා ඉන්නේ ප්‍රඥා ශක්තියකින්. ඊළඟට අර ඒ ඇත්තන්ගේ වේද ශාස්ත්‍රයේ තියෙන ලෝකායත මහා පුරුෂ ලක්ෂණ ටික ඉතින් කවුරුත් විපරම් කරලා බැලුවානේ මේක තියනවාද මේක තියනවාද කියලා ඔය ශේල බ්‍රාහ්මණනොත් ඒ බ්‍රාහ්මණෝ ඒ මතෙන්ම ගියේ ඒ නිසා ඒක හොයනවා අර උත්තර මානවක එහෙම හෙව්වේ ඒ විදියට ඒ ඒ විදිහට හොයනා ඉන්නකොට එකක් අනිවාර්යෙන් දැක්කා. ඒ අනුවත් කියන්න පුළුවන් එයාටත් පුළුවන් වුණා මෙයා අරහත්න්ත කියලා. අර චතුරාර්ය සත්‍ය සම්්‍යක් සම්බුද්ධ භාවයේ පටිසම්පාදේන උතේරුණත් ඒත්තු අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ සම්පූර්ණයි. ඒ කියන්නේ උනත් අර කොණ්ඩඤ්ඤත්තන කිවිතේ බ්‍රාහ්මණනේ. එතකොට ඒ ඇත්ත ඒ අනුව තමයි පිළිගන්න ගියේ සමහර ඒවා. ඉතින් ඒක එක මිනුම් දඬු තියෙන කට්ටිය සත්‍ය අවබෝධය සඳහා යන. ඉතින් අපේ ධර්ම සාකච්ඡාද අපිට ඉතින් තව ජීවත් වෙන්න අවුරුදු 20ක් 30ක්වත් නැති නිසා 10ක් 5ක්වත් තියෙනවා දැන්. දවසක්වත් තියෙද්දන් ඊළඟ සෙනසුරාදා ඉන්න පුළුවන් ඉද්දන්නේ නැහැ නේ. අපි වඩාත් අර ප්‍රතිපදා මාර්ගයේ අපේ අභ්‍යන්තරයේ අවුළු වෙන දිදුළු වෙන ප්‍රඥාවට තට්ටු කරන දේ කතා කරන්න කැමැත්තක් තියෙන අච්චරයි. නැත්තම් ඒව ගැන මේව ගැන දැනගන්න ඕන ඊළඟ සතිය එන ඩිංගෙට වැඩිපුර අවධානයක් යොමු කරන්න. ඒක බොහොම හොඳ ටිකක් ඊළඟට එන ඊළඟ සතිය අපි කතා කරන්න හදන්නේ අනුකූල යඤ්ඤා කියන එක. ම්ම් ඒ නිසා ටික ඔබට කියවන්නේ ඒ කියවලා තේරුම් ගන්න. නිච්ච දාන අනුකූල යඥා කියන එක. එතෙන්දි බුදුහාරු දාන වර්ගවල කුට දන්ත ඇත්ත අහනවා ඊට බුදුහාරු කියනවා මෙහෙම මෙහෙම ඉහලා එහාට එහාට ගෙනියන්න පුළුවන්. එතකොට අපිටත් හිතන්න පුළුවන් අපි කොතනද ඉන්නේ අපි කොතනද නොඉන්නේ කියන එක. මේ අතහගත වචන නිසා අපි ආදරෙන් ඉගෙන ගන්න. ඉතින් ඥාන වගේම බොහොම සතුටුයි දලුවත් මහත්මත් අන්ධර්ම සාකච්ඡාවට ගෑවිච්ච එක ගැන සම්මා සම්බුදු සරණ අපි නතර කරමු දැන්. සාදු සාදු සාදු සත්‍යතුමානි දැන් අපි එමුනම් අද සාකච්ඡාව ඒ ආකාරයට නිමා කරමු. අපි සබ්භෝක කොටස් තියෙනවා ඒ සූත්‍ර දේශනාවේ සාකච්ඡා කරන්න. ඉතින් ලබන සතියේදී සති කුමාර මතක් කරා වගේ අපි සියලු දරාම එකතු වෙමු. ලබන සතියේදී සාකච්ඡා මේ Skype එක ඔස්සේ පවත්වන්නේ හැමදෙනාට මේ බව මතක් කරනවා. එහෙමනම් සත්‍යත්වානේ අපි අද සාකච්ඡා නිමා කරමු. සම්මා සම්බුදු සරණයි. කුයි අතින් බැලුවත් මොන මිනුමෙන් බැලුවත් තථාගතයන් වහන්සේ අසිරිමත් මේ කතා වෙච්ච විදිහට බොහෝ කතා කිරීම ගැන දීගණිකාය නිසා ඒක වෙන්නේ සූත්‍ර දිග නිසා කමන්න ඒවතත් ඉවසීලක් තියාගන්න අපේ සිත් පිරිසිදුයි පිරිතුරුයි නිර්මලයි පිරිසිදු සිතින් කරන දැහැමි පැතුම් අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීම ඉඩකඩ වැඩි නිසා ඒ හොඳ පිරිසිදුවෙන් අදිෂ්ඨාන කරමු. පැතුම් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිරුර දරාගෙන ඒ පෝෂණය කළ ඒකාන්තාවගේ සංසාර ගමන් මාර්ගයේ සූපත් වේවා. ප්‍රානන්ද පරම වූ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිෂේ සම්පතක් වීමෙන් අප හැම දෙනාගේම ඉදිරි දීමග තව දුරටත් වාග්ය සම්පන්න වේවා ධර්මානුකූල වේවා සසර වසනතුරු සුගති සම්පත් ලැබේවා උදාර ගති පැවතුම් සීල ප්‍රඥාවෙන් පිරිපුන් මිත්‍රයන් මිතුරියන් පමණක් නැසර ලැබේවා අපේ සිත් තුළ තවදුරටත් ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥාව ක්‍රමයෙන් මොහු කරා ගොස් අපේසුවේ සඳහා තවත් අප්‍රමාණ ප්‍රජාවකට නිරාමිස මෙයක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛයේ නිබ්බාණය අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු කල්යාණ මිත්‍රන් උනාට පින් ඒ අසිරිමත් ගුණයන්ගෙන් පිරිපුන් තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රඥ වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් කෘතඥතා පූර්වක වන්දනාව නම් වේවා নমස්කාර වේවා සම්මා සම්බුද්ධ සරණයි සාදු සාදු සාදු